හොඳින් සාවධානව ධර්මයේ ශ්‍රවණය කරන්න. මේ වෙසක් මාසය නිසා ඔබ මා කල්පනා කළා මේ ඇයට බුදුගුණ භාවනාව වැඩිම තුලින් මාර්ගඵල අවබෝධ කරගෙන නිවන් ලබා ගත හැකි පහසු ආකාරයක් යැදීමට. බුදුගුණ භාවනාව වඩන ආකාර ගැන අප අද කතා කරන්නේ මා අප අර දෙන්නද අරහම් බුදුගුණේ ඒ පෙරවදනේ නැත්නම් පිවිසුම කොටසේ බුදුගුණ භාවනාව වැඩි යුතු විවිධ ආකාර දක්වා තිබෙනවා. එය නැවත පරිශීලනය කරලා බලන්න. බුදුගුණ භවනා වැඩිම තුළින් සම්ප්‍රදායික වශයෙන් පිළිගන්නේ උපචාර සමාධි මාත්‍රයක් පමණක් ඇති කරගත හැකි බව. විශේෂයෙන්ම විසුද්ධි මාර්ගය අටුවා පොත් සහ ඒවා පාදක කරගෙන ලියවෙන කියවෙන දේවල් වලින් අපට ඇසෙන්නේ ඒ අදහස තහවුරු කරන දේවල් පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන අංගුත්තර නිකායේ එක් වෙන පාඨයේ ඒකෝ ධම්මෝ වික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්මත්තතේ ඒකතමේ කතමෝ ඒකෝ ධම්මෝ බුද්ධානුස්සතේ මහන්නේ එකම ධර්මයක් භාවිතා කිරීම තුළින් වැඩිම තුළින් ඒකාන්ත නිබ්බිදාය ඒකාන්ත වශයෙන්ම මේ සසර කල කිරීම ඇති කරනවා සසර කෙනෙක් ඒ වගේම විරාගය ඇති කරනවා නිරෝධය නිරුද්ධ සංසම් කෙලෙස්යන් නිරුද්ධ කිරීමට සහ කෙලෙස් සංසින් ප්‍රසමාය කෙලෙස් සංසිඳීමට ඒක හේතු වෙනවා. අභිඥාය චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රතිවේද කිරීමට කෙලෙසින්ම නිබ්බානාය නිර්වාණය සාක්ෂාත් වීමට මේකම ධර්මයක් භාවිතා කිරීම තුළින් හැකියාව ලැබෙන කවරක්ද ඒකම ධර්මය කියන්නේ? බුද්ධානුස්සති. මේ බුදුරජාණන් වහන්සේගේ වචනාව ප්‍රකාශ කරන්නේ අප කියන කරුණෝ 100%ක්ම බුද්ධ දේශනාවලට අනුකූල බව දැක්වීම සඳහා. එතකොට සාමාන්‍ය ව්‍යවහාර කරන නැත්නම් සම්ප්‍රදායික වශයෙන් අදහස් වල පිහිටාගෙන කරන ලබන බුදුගුණ භාවනා වැඩිම තුළින් ධ්‍යානයක් ලබන්නටත් බෑ මාර්ගඵලයක් ලබලා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නටත් බෑ උපචාර සමාධිය කියන එක පමණයි ලබන්නට පුළුවන් කියලා දැක්කනේ උපචාර සමාධිය කියන එකෙන් අදහස් කරනු ලබන්නේ ධ්‍යාන මට්ටමට ඉතා පහළ තත්ත්වයක තියෙන සිතේ සමාහිත ස්වરૂපයක්. බොහෝ විට ධ්‍යාන මට්ටමට ආසන්න තත්ත්වයක් කියලා පොත්වල එක හඳුන්වනවා. කෙසේ වෙතත් ඒ දැන් අප සාමාන්‍යයෙන් මේ ලංකාවේ ව්‍යවහාර කරනු ලබන බුදුගුණ භාවනාව තුළින් ඒ ආකාරයෙන් මේ භාවනාව වැඩි වීම තුළින් උපචාර සමාධි මාත්‍රයක්වත් ඇති කර ගැනීමට හැකි වේවිද කියන කරුණ ඇත්තෙන්ම මට නම් සැකසිත කරනවා. එතකොට අපේ බුදුගුණ භාවනාව වඩන විට සතර සතිපට්ඨාන ධර්මයෙන් බැඳ ආකාරයෙන් ඒ බුදුගුණ භාවනාව වැඩිම වැඩිම තුලින් පමණක් අපිට පුළුවන්කම ලැබෙනවා නිවන් අවබෝධ කිරීමට. ඒක ඒ කරුණ තමයි වැඩිපුර අපිට අප විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඊට ප්‍රතිමයෙන් කියන්නට ඕනේ බුදුගුණ භාවනා වැඩිම තුනේ සමාධිය ධ්‍යාන උපදවා ගත හැකි ආකාර කිහිපයක්. ඉතා කෙටියෙන් හඳුන්වා දීමක් අපි මේ කරන්නේ විස්තර කතා කිරීමක් නෙවෙයි. උපචාර සමාධියේ ධ්‍යාන මට්ටම් කවරක්වත් දඟුදා ගන්නට පුළුවන් බුදුගුණ භාවනා තුළින්. දැන් උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයා දෙස මහා කරුණාවෙන් බලනවා. නැත්නම් උන්වහන්සේගේ මෛත්‍රී ශක්තිය තරම් විශාල ශක්තියක් මුළු විශ්වයේ කිසිම වෙනත් බුදු කෙනෙකුට හර තව කිසියෙකුට ඇති කරගන්නට බැරි තරම් එකක්. ඒ තරම් විශාල මෛත්‍රී ශක්තිය බුද්ධ බුදුරජාණන් වහන්සේගේ සිත තුළ පවතින. උන්වහන්සේ බෝසත් මූලයේදී පවා මෛත්‍රිය වැඩි වූ ආකාර දැක්වෙන ජාතක කතා බොහෝ දැක්වෙනවා. ඔය සාන්තිවාදී තාස්තසයා වැනි පිළියා ඉදින අවස්ථාවේදී කලා බුරජ්ජුරු ඇවිල්ලා අත් දෙක කපලා දානවා නයි තිස්සලා නාසය කපනවා කන් දෙක කපලා ඉවත් කරනවා අත් දෙක කපලා ඉවත් කරනවා කකුල් දෙකම කපලා ඉවත් කරනවා ලේ බිලක් මැද සිටි සිටගෙන ඒ ශාන්තිවාදී තාපසය ප්‍රකාශ කළේ යෝ මේ හත්තේ ජපාන දේශේ කන්න නාසන්ත ඡේදේ චිරන් ජීවිතෝ සෝරාජා නහිපුණ්‍යන්ති මාදිශාකය මගේ කන් නාසා කපා දමපු අත්පා කපා දමපු ඒ රජතුමා තිරන් ජීවිතෝ බොහෝ කල ජීවත් වේවා නහිකුඤ්ඤන්ති මා දිශා මහවැන්නෝ කිපෙන්නේ නැහැ කිය. එක් අවස්ථාවකදී තමා දරුවෙක් කුඩා දරුවෙක් ධම්මපාල කුමාරය තමාගේ පිය රජුගේ දත්ත දෙව්දත් කිසිම වරදක් නොකළ ඒ කුඩා දරුවා වදකයා ගෙන්නලා අත්පාත ආදිය කපනවා අම්මා කෑ ගහනවා පුළුවන් තරම් දුරට එපා එපා කරන්නට මේ වදේ දෙන්නට එපා කියලා. ඒ තිදෙනා කෙරෙහිම එකසේ මෛත්‍රියේ දා බෝධිසත්ව ළමා කුමාරයා පැතිරුවා. හඬන මව කෙරෙහි කඩුව අමෝරාගෙන සිටින වඩකයා කෙරෙහි අන දෙනු ලබන රජතුමා කෙරෙහි එකසේ මෛත්‍රිය පැතිරුවා. ඒ එදා බෝධිසත්ව මූලයේදී මේ කරුණ අපි හරියට තේරුම් ගන්න විට ඇයි අපට සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්නට බැරි කියන අදහස හිතට කැවෙන්නට ඕනේ. එවිට සියලුම සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්නට ඒක ඉවහල් වෙනවා. බුදු වුණාට පස්සේ තියෙන මෛත්‍රී ශක්තිය සේනම් කියන්නටම දෙයක් නෙවෙයි. ඒ මෛත්‍රී ශක්තිය කොයිතරම් දුරට පිටුනාද කියලා එක දකින්නට පුළුවන් වන්නේ බුදු ගුණ යන්තා දුරට දකින්නට පුළුවන් නම් ඒ තා දුරට. ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී පැතුරු ආකාරයේ දකින විට තමාගේ සිත තුළ નિરાයාසයෙන් මෛත්‍රී ජනිත වෙනවා. උන්වහන්සේ මෛත්‍රී ඵලයේ ධ්‍යානයට පත්තුලේ මෙහිමයි කියලා දකින විට අපේ සිත ඵලයේ ධ්‍යානුවට පත්වන්නේ. නැත්නම් මහා කරුණා සමාපatti ඥානීය පරිසම්බිදා මග්ගපාළිය 89 ආකාරයකින් ඇති වෙන බව දක්වා තිබෙනවා. බහු බහුකේ ආකාරයේ පස්සන්තානම් බුද්ධානම් භගවන්තානම් සත්‍යේසු මහා කරුණා ඔක්කමැති. විවිධාකාරයේ සත්‍ය දේශ බලණයට බුදුරජාණන් වහන්සේට සත්‍ය කෙරෙහි මහා කරුණාවක් ඇති වෙනවා. මහා කරුණාවට බැස ගන්නවා කියන එකයි අදහස. ආදිත්තෝ ලෝක සංවාසෝති පස්සන්තානම් බුද්ධානම් භගවන්තානම් සත්‍යේසු මහා කරුණාක්කමති මේ ලෝකයේ ගිනිගෙන දැවෙනවායි කියලා ලෝක සත්‍ය අධිස බලනේට බුදුරජාණන් වහන්සේගේ සිත තුළ මහා කරුණාවක් ඇති වෙනවා අපි දකිනවා නම් මේ ලෝක සත්‍ය ගිනිගෙන දැවෙනවායි කියලා අපගේ සිත තුළයි කරුණාව ඇතිවන්නේ බුදුරජාණන් වහන්සේගේ සිත තුළ තියෙන කරුණාව නෙවෙයි අපගේ සිත තුළ ජනිත වෙන කරුණාව කේ නාදිත්තං කුමකින්ද මෙසේ ගිහිගෙන දැවෙන්නේ රාගග්ගිනා දෝසග්ගිනා මෝහග්ගිනා ජාති අජරාය මරණේන ශෝකේ පණ්ඩේවි දුක්ඛේ දෝමනසේහි ආදිත්තං තේවදාමි ජාතිගින්නෙන් ජරාගින්නෙන් ව්‍යාධිගින්නෙන් මරණ ගිනි වලින් ඒ වගේම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ගිනි වලින් ගිනිගෙන දැවෙන සාමාන්‍යයෙන් කරුණා භාවනා කරන දුකට පස්සත් දුකින් මිදෙත්වා කියලා කියන්නේ නමුත් මේවා ගැන හැරිලා බැලීමක්වත් එය කරන බවක් අපට නම් දක්න ලැබෙන්නේ එනිසා අපි දකින්නට ඕන ඒ බුදු ඇසින් දැකපු ආකාරයෙන් ලෝක සත්‍යය කෙරේ කරුණාව ඇති වෙන ආකාරය. එතකොට දැන් දෙවියන් වශයෙන් සිට දිව්‍ය ලෝකවල දිව්‍යලු මහා දිව්‍ය සම්පත් විද්ද රාග ගින්නෙන් දැවෙනවා, ද්වේෂ ගින්නෙන් දැවෙනවා. ඒ පමණක් නෙවෙයි ඊට පස්සෙ නැවත ඉපදෙනවා සමහරට ප්‍රේත ලෝකයේ අද දෙවියෙක් හෙට ප්‍රේතෙක් සමහරට අද දෙවියෙක් හෙට තිස්සස්සතෙක් අද දෙවියෙක් සමාහට හෙට වෙනකොට අපායයි. ඒ විදිහට ජාතකින්නට පැනනාට පස්සේ සංසාරික දුක නැවත නැවත අනුභව කරන්නට වෙනවා. බක්ම ලෝකවල දෙවියෝ බ්‍රහ්මයන් කිසිම දුකක් නැතුව වාගේ ධ්‍යාන සම්පත් වලින් සිටින්න. නමුත් ඒ ඇතුළත් මේක සදාකාලිකයි කියන මෝහ ගින්න තිබෙනවා. ඒ වගේම මේක සදාකාලික ආත්මයක් කියන අදහසෙන් බැසගෙන සිටිනවා. ඒ කල්ප ගණන් අවශ්‍ය තිබුණත් ඒ අවශ්‍ය කවදා හෝ දවසක ගෙවිලා නැවත ආපහු සංසාර චක්‍රයට වැටෙනවා නැවත ජාති ජරා ආදී පිළිවෙලටපත් වෙනවා මේ විදිහට අපිට දකින්නට පුළුවන් ශක්තිය ඇති වෙන්නට ඕන. ඒ බුදුගුණ භාවනාව තුළින් බුදුරජාණන් වහන්සේගේ කරුණ ඇස අපේ ප්‍රඥාවෙන් දකින විට. එසේ කරන විට තමයි මේ භාවනාව තුළින් සමාධි මාත්‍රයක් නෙවෙයි ධ්‍යාන මට්ටමක් පවා උපදවාගත හැකි වන්නේ. නැත්නම් බුදුරජාණන් වහන්සේ දක්වනවා ඒකේ 89 ආකාරය අපි කියනවා නේ මේ කරුණ දෙකක් උදාහරණ වශයෙන් දක්වන්නේ අස්සකෝ ලෝකෝ සම්බංගහ පහයි ගමනියන්ති මේ ලෝකේ අයිතිකාරයක් නැහැ සියල්ලම අතහැර දාලා මේ ලෝක සත්‍යයට ගමන් කරන්නට සිදු වෙනවා. එහෙම දකිනකොට බුදුහාමුදුරන්ගේ තියෙන సంతාණය තුළ ඇතිවන්නේ මහා කරුණාව. මහා විශාල ධනස්කන්ධයන් උපයාගෙන නැත්නම් ගෙවල් දොරවල් හදාගෙන නොයික් දීවල් අල්ලාගෙන කටයුතු කරන ලෝක සත්‍යය කිසිම Tamante ඒවායේ හිමිකමක් තියෙනවයි කියලා දන්නේ නැහැ. Tamante ඒවා අහිමි දේවල් කියලා දන්නේ නැහැ. නැත්තම් සමහර රටවල් වල ගන්න හදවත්දී නැත්තම් කාර්යයන් ඇති කරගන්නට උත්සාහ කරන විවිධ දේවල් කරනවා. නමුත් ඒ දන්නේ සම්බම් පහය ගන්නේ නැන්ති මේ සියල්ල මාතහැරලා යන්නට වෙනවා කියලා. ඒ අවිද්‍යාවේ බැස්සගෙන සිටින්නේ අවිද්‍යා අන්ධකාරයෙන් ඕනද්දෝ ලෝක සංවාසු කෝචියා ලෝකන් දස්සේතා මේ අවිද්‍යා අඳුරේ බැසගෙන මේ ලෝක සත්‍යය සිටින කවුද ප්‍රඥා ආලෝකයක් දක්වන්නට පෙන්වු කරන්නට සිටින්නේ කියන අදහස ඇති වෙන විට ඒ බුදුරජාණන් වහන්සේගේ සිත තුළ පහළවන්නේ මහා කරුණාවක්. නැත්තම් දුක්ඛේ පටිච්චිතෝ ලෝක සංනිවාසෝ දීපස්සන්තානම් බුද්ධානම් භගවන්තානම් සත්‍යේසු මහා කරුණා උක්කමතේ මේ ලෝකේ සත්‍යෝ දුකේ පිහිටා සිටින්නේ කියන කරුණ හරියට දකින විට පත්‍යා කෙරෙහි ඇති වෙන කරුණාව අසීමිතයි කියන්නට බෑ. මේවා හදවත තුලින් සමාගයේ හදවත තුලින්ම දකින්නට පුළුවන් නම් හදවත තුලින් මේ කරුණ මතුවෙනවා නම් තමයි මේම බුද්ධ ගුණ භාවනාවක් වань. නෑතුව වචන මාත්‍රවලට සීමා වෙන කවුරුත් කියන දෙයක් යාගෙන ඉඳලා මට තබාගෙන ඒව අන්නයට කියන්නට පුළුවන් වූ පමණින්ම තමා බුදුගුණ දන්නවා කියලා හිතන්නවත් එපා බුදුගුණ භාවනාවක් කරනවා කියලා හිතන්නවත් එපා බුදුහාමුදුරන් ප්‍රතිපත්ති පූජාවකින් පූජා කරනවා කියලා හිතන්නවත් එපා ලෝක මුළු ලෝකේ යන්තාක් සත්‍යෝ සිටිනානම් හැම දිනම දුක්ඛේ පතිච්චිතෝ දුකේ පිහිටලා සිටින්නේ දුකටපත් සත්‍යයන් නෙවෙයි කිසිම දුකකටපත් වෙලා නැති සත්‍යම් පවා සෑම කෙනෙක්ම දුකේ පිහිටලා සිටින ජාති ජරා ව්‍යාධි මරණ ආදී ගිනි වලටපත් වෙන තත්ත්වයක සිටින්නේ එතකොට ඒ මහා ලෝකයේ සිට සියලුම සත්‍යම් විඳින දුක මනුෂ්‍ය ලෝකයේ සත්‍යෝ විඳින දුක දකින්න මනන් තමයි නිසා ලෝකේ සත්‍ය විඳින දුක Taman දකිනවා නම් සතර අපාවල සත්‍ය දුක් විඳින ආකාරය දකිනවා නම් ඒ වගේම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල සත්‍යයන් දුකට පත්න ආකාරය දකිනවා නම් Tamanට පැහැදිලිව පේනවා මේ ලෝකේ කිසිම සත්‍යයෙන් දුකෙන් ගැලවිලා නැහැ පිරිනවම් පාපු කෙනෙක් හැර පිරිනවම් පාවයන් පස්සේ කිරිකෙක් කෙනෙක් කියලා කියන්නට කිසිවක් ශේෂ වෙන්නේ නැද සියල්ලම නිමී යනවා ඒක නිසා මේ විශ්වයේ යන්තා සත්‍යෝ සිටිනාන දෙවියෙක් වුණත් බ්‍රහ්මෙක් වුණත් මාරයෙක් වුණත් මිනිසෙක් කවර සත්‍යකවත් රහත් උනන් පසේ බුදු වුණා සම්මා සම්බුද්ධත්වයටපත් උනන් දුකේ පිහිටලා ඉසිදෙන්නේ. රහත් වූ කෙනෙකුට නැත්තම් බුදු පසේ බුදු ඒ උතුමාණන් මහසේලාගේ සිත තුළ පවත්නා වූ විමුක්ති සිතට කිසිම දුකක් වේදනාවක් සැපයක් මොකක්වත් දැනෙන්නේ නැහැ ඒක වෙනම කාරණාවක්. නමුත් කායික වශයෙන් දැනෙන සියලුම දුක් දැනෙන ආසාපිපාසා දුක් දැනෙනවා ඒ වගේම ව්‍යාධි දුක් දැනෙනවා ජරා දුක් දැනෙනවා මරණ දුක් දැනෙනවා මුගලන් මහරහතන් වහන්සේ පසු සිට දෙනෙකුගෙන් ගොටි කාලා පින්නම් පාන්නට සිදු වුණා. හිතනවාද මේ අය දුකකටපත් වෙන්නේ නැහැ කියලා. සමානිසික වශයෙන් දුකක් නැති එක වෙනම දෙයක්. ඒ දුක් විඳින්නට ඕන පින්වම් පාන මන්ත්‍රකේ දක්වාම යන පාසත්ව ලෝකේ සිටිනවන දුක්ඛේ පටිච්චිතෝනේ මේ ලෝක සත්‍ය මේ දුකේ පිටලා සිටිනවායි කියලා. ඒ අය දන්නේ නැහැ. ඒ අය අවිද්‍යාව අඳුරේ දැසගෙන අවිද්‍යාවෙන් සිටගෙන තව තවත් යුක්ත ලෝක සංන්‍යාසෝ නිමක් නැවිලා නොයෙක් දේවල් වල නිරුත් වෙලා සිටින්නේ. උයුත්තම ලෝක සංනිවාස වල නැත්තම් ඉහිද වෙනවා, මිහිද වෙනවා. මම ඔය කොළඹෙන් නගර වලට යනකොට නිතර මටත් වෙන පාටයක් ඒ උයුත්තෝ කියන එක. හරියට කඩියන් එහාට මෙහාට දුවන්නන්සේ වෙලිකා පූරන් එහාට මෙහාට දඟලන්නාසේ සත්වෝ දඟලනවා මොකද්ද කරන්නේ කොහෙද යන්නේ මරණයෙන් පස්සේ කොතනද හිමවන්නේ කියන කරුණ ගැනවත් අවබෝධයක් නැතිව දුකේම පිට දුකම ප්‍රාර්ථනා කරලා දුකම ආස්වාද කරමින් දුකම අභිනන්දනය කරමින් දුකම ප්‍රාර්ථනා කර කර ඒකටම බැසගෙන කටයුතු කරනවා කියලා දකිනකොට අනේ මේ මිනිසුන්ගේ මේ සත්‍යන්ගේ අවිද්‍යාව කවුද ප්‍රඥා ආලෝකයක් කියා දෙන්නට හිතේ නැත්තම් කියලා දුන්නත් කාටද තේරෙන්නේ අනේ පව් මේ සත්‍යෝ කියන හැඟීම තමාගේ සිත තුළට ඇති වෙනවනම් ඒ බුදුගුණ භවනා තුළින් කරුණා ධ්‍යාන පව උපදවා ගන්නට පුළුවන් මම මේ වචනයක් දෙකක් ප්‍රකාශ කළේ මේක විස්තරව. එතකොට ඒ බුදුගුණ තුළින් අපි මෛත්‍රිය හරි කරුණාව හරි ධ්‍යානයක් උපදවන එක. ඊට අමතරව බුදුගුණ තුළින් විදර්ශනා සමාධිය උපදවන්න පුළුවන්. සමත සමාධිය පමණක් නෙවෙයි. උන්වහන්සේ විදර්ශනා වශයෙන් අනිමිත් සමාධිය උපදවාගත්තා, අපනිත සමාධිය උපදවාගත්තා, ශුන්්‍යත සමාධිය උපදවාගත්තා. අපිටත් උන්වහන්සේ උපදවාගත්තේ අනිමිත් සමාධිය කවර ආකාරයෙන්ද කියලා දැකලා ඒ අනිමිත් සමාධිය ඇති කරගන්නත් පුළුවන්. අප්‍රණීත සමාධියත් ලෙසින් ඇති කර ගන්නට පුළුවන් ශුන්‍යත සමාධියත් ඇති කර ගන්නට පුළුවන් එසේ වොත් විදර්ශනා භාවනාව තුළින් ලැබෙන විදර්ශනා සමාධියත් උපදවා ගන්නට පුළුවන් ඉතින් ඒවා බොහෝ දෙනෙකුට කරන්නට පුළුවන් කාර්යයක් නෙවෙයි ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීමෙන් නිවන් ලැබිය හැකි ආකාරය ඉතා කෙටියෙන් අපි වචන දෙකක් වුණ තුනක් කියනවා ඒවා කරන්නට පුළුවන් කෙනෙක් මට තවම හම් වෙලා නැහැ මේ බුදුගුණ විදර්ශනාවට හැරවීම පිළිබඳ එකම සැරයක් පමණයි මම එකම දේශනාවක් පැවැත්තියේ ඒකත් සරල වශයෙන් කිසිවෙක් ඒකෙන් ප්‍රතිඵල ගත්තෙත් නැහැ ප්‍රතිඵල ගන්නට උත්සාහ කළෙත් නැහැ ඒක නිසා ඉතින් අතහැරියා අද මේ පිළිසෙට මේක කියන්නේ මේ 2600 බුද්ධ වර්ෂ බුද්ධ ජයන්ති වර්ෂය නිසා මේ වෙසක් මාසය නිසා නැවත මේ අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් හෝ මේ විදිහට කටයුතු කරයිද කියන හැඟීමේ පිටර එතකොට බුදුගුණ භාවනා තුළින්ම අපට පුළුවන් නිවන් අවබෝධ කරගන්න. දැන් උදාහරණ වශයෙන් බුදුගුණ නාමයක් කියන බව දන්නවා අරහන් ආදී. මේ සෑම ගුණයක් තුළින්ම පුළුවන් නිවන් අවබෝධ කරගන්න. දැන් අරහන් ගුණය ගත්තොත් එහෙම අවිජ්ජාදී අරයන් සිතලෝබෙන් බුදුරජාණන් වහන්සේ අරහත් නම් වන සීක කියනවා. නැත්නම් සීලෝම ක්ලේශ සතුරන් නැසූ බැවින් අරහත් නම් වන සීක කියලා කියනවා. එහෙම අපි භාවනාවට නගනවා නැත්නම් ඒ අදහස් මෙහිදී Tamanට පැහැදිලිව තේරෙනවා නම් කොහොමද බුදුහාමුදුරෝ කෙලෙස් නැති කොයි කොයි ආකාර දර්ශනයන් තුළින්ද මේ කෙලෙස් ඉදී ගිය බුදුහාමුදුරන්ගේ සිත තුළ කියලා. Tamanගේ සිත තුළ කෙලෙස් ඉදී යන්නේ. බුදුහාමුදුරන්ගේ සිත තුළ නෙවෙයි. නැත්තම් අවිද්‍යාව ආදී අරයන් කියන්නේ අවිද්‍යා සංස්කාර ඒ වගේම විඥාන නාම රූප ආදී පටිච්චසම්පාදාංග 12. කොහොමද බුදුහාමුදුරුවෝ අවිද්‍යාව දැක්කේ කොහොමද බුදුහාමුදුරුවෝ අවිද්‍යාව නිරුද්ධ කළේ? කොහොමද බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව නිරෝධය කියන සංස්කාර නිරෝධය දැක්කේ ඒක සිදුවන්නේ කොහොමද කියලා තමන් හරියට දකිනවනම් තමන්ගේ ශරීර තුළයි අවිද්‍යාව නිරෝධය සංඛාර නිරෝධය සංස්කාර නිරෝධය සහ විඥාන නිරෝධය අත්දකින්නට අත්දැකීම ලැබෙන ප්‍රඥාව ඒ අවබෝධයේ ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙන්නේ තමන්ට බුදුරජාණන් වහන්සේ ගාවනේ දැන් අපි දෝ සම්මා සම්බුද්ධ ගුණය ගන්නවායි කියලා. දුක්ඛ සත්‍ය දුක්ඛ සම්බේ සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා විසත්‍ය කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් වෙන කෙනෙකුගේ උපදේශයක් නැතුව ස්වයං භෝඥාණයෙන් අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධයි කියලා ප්‍රකාශ කරනවා. නැත්නම් සම්මා සම්බුද්ධයි කියලා කියනවා කියලා අපි හිතනවා නම් නැත්නම් අපි එහෙම සත්‍යයනා කරනවා නම් ඒකත් බුදුගුණ භාවනාවක් තමයි. නමුත් මේ බුදුගුණ ඒ ආකාරයෙන් වැඩිම තුලින් නිවනක් ලබන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය කෙසේ පිළිසිඳ දක්වාද කියන කරුණ තේරුම් ගන්නට ඕනේ. මේ අයට අපි කීයට කලින් පැයකටත් අධික දේශනාවක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කළේ කෙසේද කියන කරුණ විදහා දක්වනවා. ඒ කරුණ හරියට අවබෝධ වෙන කෙනෙකුට තමන් මෙතෙක්කල් දුක්ඛ සත්‍ය කියලා දැනගෙන හිටියේ අබයටයක් තනන් දෙයක් නම් දැන් ඇති වෙන අවබෝධයේ මහා මේරු පර්වතයටත් වඩා ලොකුයි නේද කියලා තමන්ට මත් දකින්නට පුළුවන්. සීමාවක් නැති දුක්ඛ සත්‍ය පිළිබඳ අසීමිත ප්‍රඥාවකින් දකින්නට පුළුවන් අසීමිත ආකාරයෙන්ම ඒ අසීමිත මහා දුක්ඛඛන්දේ දුක්ඛ සත්‍යය සාමාන්‍යයෙන් මේ හැඳිමිටේ දිගට නුණක් තියන අය කියන කතාවක් නෙවෙයි ඒදී අපි දැක දත යුතුවන්නේ අපගේ ප්‍රඥාවෙන් අපටම අවබෝධ කරගන්න පුළුවන් වන්නට ඕනේ දුක්ඛ සත්‍ය බුදුරජාණන් වහන්සේ දැක්කේ කෙසේද කියලා දුක්ඛ සමුදය සත්‍ය බුදුරජාණන් වහන්සේ දැක්කේ කොහොමද ප්‍රහාණය කළේ කොහොමද කියලා තමන්ම දකින්නට ඕනේ. එතකොටයි දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය පේන්නේ ලෝක සත්‍යයේ සිත් සංතාන තුල. කොයි කොයි කොයි කොයි ආකාරවලින් නම් මේ දුක්ඛ සමුදය සත්‍ය ලෝක සත්‍යයේ සංතාන තුල දිව්‍ය ක්‍රියා, භක්මි ක්‍රියා, මනුෂ්‍ය ක්‍රියා, කාර්ය සත්‍ය ක්‍රියා ක්‍රියාත්මක වෙනා දන්නේ මේවා නොදන්නා මූලකමින් මේවා ක්‍රියාත්මක වෙවි සසරේ සසරේ භවෙන් භවයට යමි දුකම අනුභව කරනවා දුකෙම ගැල් දුකෙම ගැලෙනා නේද කියන අදහසත් විට තමාගේ සිත තුළින් නිරායස්යෙන්ම ජනිත වෙනවා උද්දත වෙනවා එතකොට මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කලේ කෙසේද කියන කරුණ අවබෝධ වෙනකොට බුදුහාමුදුර ප්‍රහාණය කලේ කොයි කොයි දර්ශනයන් තුලින්ද කියලා තමාම හරියට දකිනකොට සමාගයේ සිට තුළ තියෙන දුක්ඛ සමුදය සත්‍යය ප්‍රහාණය වන්නේ. දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය වීමෙන් තමයි නිවන් ලබන්නේ. නිරෝධ සත්‍ය සාක්ෂාත් කළේ කොහොමද කියලා දකිනකොට යන්තම් මේ සෝවාන් ඵලයකට සිටපත් කර ගැනීම නෙවෙයි මෙහිදී අදහස් කරන්නේ. මේ නිර්වාණ ධාතෝම උනත් සෝවාන් වෙනකොට දකින්නට පුළුවන් ආකාර තියෙනවා කීපයක්. සෝවාන් ඵලසිතට අත්වන නිර්වාණ ධාතුවක් තියෙනවා මාර්ගසිතට අරමුණු වන නිර්වාණ ධාතුවක් තියෙනවා ඒ වගේම ගෝත්‍ර භූ ඥානයට අරමුණු වන නිර්වාණ ධාතුවක් තියෙනවා ප්‍රතිවේක්ෂා වශයෙන් ඇති කර ගන්න නිර්වාණ ධාතුව ප්‍රතිවේක්ෂා කර ගන්නා විට ඇති වෙන නිර්වාණ ධාතුවක් තියෙනවා මේවා මම ලෝක සත්‍යයට කියලා දැන් කියලා දෙන්නේ වැඩක් නැති නිසා. ඒ වගේම සකදාගාමී අනාගාමී අරහත් ආදී අවස්ථාවලදී දක්න ලෝක නිර්වාණ ධාතුවක් තියෙනවා. සෝපාදිශේෂ නිර්වාණ ධාතුවක් තියෙනවා. අනුපාදිශේෂ නිර්වාණ ධාතුවක් තියෙනවා. මේවා හරියට දකින්න පුළුවන් කෙනෙක් සිටිනවා නම් බුදුහාමුදුරුවෝ මේ මේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරේ කොහොමද කියලා ඒ ක්‍රියාදාමයේ තුලින්ම ඒ දැකීමේ ක්‍රියාදාමයේ තුලින්ම තමන්ටත් පුළුවන් සිත නිරෝධයටපත් කරගෙන නිවන් ධාතුව සාක්ෂාත් කරගන්න. මාර්ග සත්‍ය බුදුරජාණන් වහන්සේ වැඩි කොහොමද කියන කරුණ කියනවා නම් සාරාසංගේ කල්පලක්ෂ පුරා පුරුණද පාරමී ධර්මයන් පණක් නෙයි. අසංකේය බුදුවරු ළඟ ඉඳගෙන මනසින්ම බුද්ධත්වේ ප්‍රාර්ථනා කරමින් ඒ කරු මහා පාරමී ශක්තියෙන් දකිනා පමණක් නෙවෙයි උන්වහන්සේ මේ ස්කන්ධ ධාතු ආතනාදී ධර්මයන් පටිච්ච සම්පදාය ධර්මයන් චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒ වගේම කාමාශ්‍ර භවශ්‍ර දිස්ත්‍රාශ්‍ර විජ්ජාශ්‍ර ආදී ධර්මයන් මේවා පලවෙන හේතු මේවා නැති වෙන ආකාර නැති කරන මාර්ගය ආදී විවිධ කරුණු කොයි කොයි ආකාර වලින් දැක්කද කියලා තමන්ගේ ප්‍රඥාවෙන් දකිනවා නම් ඒක තමන්ගේම හදවතින් දැකිය යුතු කරුණක්. එතකොට ඒ තුලින්ම පුළුවන් මේ මාර්ග සත්‍ය වැඩිම තුලින් ඒ බුද්ධ ගුණ භාවනා ලෙසින් වැඩිම තුලින් කෙනෙකුට නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නට විද්‍යාචරණ සම්පන්න ගුණය තුලින් පුළුවන් අපට බුදු ගුණ වැඩිලා නිවන් ලබන්නට. විද්‍යාචරණ සම්පන්න ගුණයේ තියෙන විදර්ශනා ඥාන එකක්. ඒ විද්‍යාවට එකක්. අනිත් එක ආශ්‍රක්ෂේ ඥානයේ තියෙනවා. මේ ආශ්‍රයශය කලේ කොහොමද නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ సంతාණය තුල පහළ වූ විදර්ශනා ඥාන මොනවද? සම්මත්තන ඥානය, පච්චවික්‍රේ වගේම නාම රූප පරිච්ඡේදය, පරිපරිග්‍රහ ඥානය, උද්‍යප්ප ඥානය, භංග ඥානය, බහස්පට්ඨා ඥාන, ආදීන ඥාන, නිබ්බිදා ඥාන, මුද්ධිත කම්මිතා ඥාන, පටිසංකා ඥාන, සංඛාරුපේක්ඛා ඥාන, අනුලෝම ඥාන, ගෝත්‍ර භූ ඥාන, මාර්ග ඥාන, ඵල ඥාන, පච්චවික්‍ර ඥාන මේ ආදී ඥාන ගැන විමස විමසා තමාගේ විනිවිද දක්නා ප්‍රඥාවෙන් බලබලා සිටින විට බුදුහාමුදුරෝ කෙරෙහි ඇති වෙන අසීන්ද්‍ර ශ්‍රද්ධාව දැකීම පමණක් නෙවෙයි බුදුහාමුදුරෝ කවුද කියලා හඳුනා ගැනීම පමණක් නෙවෙයි තමාගේ సంతාණය තුළයි ඒ ධර්මතාවයන් දිනුවන්නේ ඒ අවබෝධයෙන් ඒ ප්‍රඥාව වැඩි එහෙම කටයුතු කරන විටත් පුළුවන් අපට විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් පවා නිවන් අවබෝධ සෑම ගුණයක් තුළින්ම ওই විදිහට පුළුවන් නිවන් අවබෝධ කරන්න ඒවා අප විස්තර කරන්නේ නැහැ මොකද තීක්ෂණ ප්‍රඥාවක් විවිධ දැකිය හැකි ප්‍රඥාවක් පුතුලෝ ප්‍රඥාවක් ඇති කෙනෙකුට පමණක් තමාගේ හදවත තුලින්ම මතුවෙන ප්‍රඥාවක් ඇති කෙනෙකුට පමණක් අනිත් අය මේ පොඩි ළමයින්ට කියපෝනා වගේ පොවල ලබාගත් ප්‍රඥාවක් නෙවෙයි එවැනි කෙනෙකුට පමණක් කළ හැකි භාවනාවක් කි. ඒක නිසා ඒ ගැන වැඩි කතා කරන්නට යන්නට අවශ්‍ය නැහැ. දැන් අප කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් බුදුගුණ භාවනාව වඩලා කෙසේනම් නිවන් අවබෝධ කළ හැකිද කියන කරුණ. මේක ඉතින් කාටත් කරන්නත් පුළුවන් කාටත් කියන්නේ හැමදෙනාටම නෙවෙයි. බුදුගුණ භාවනාව වඩලා සමාධිය දිනු වෙලා තියෙන ප්‍රඥාව දිනු වෙලා තියෙන සමාධි ප්‍රඥා දෙකම සම්මට්ටමකට වාගේ දිනු වෙලා තියෙන අය පමණයි. අනිත් අයට මේවා බිහිරි අලින්ට වීණා ගායනා කරන්න අවශ්‍ය දේවල් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඌරන් ඉදිරියේ ගජමුතු දැමීමක් වෙන්නටත් පුළුවන්. නැත්තම් කරකුම් පිට හකුළු පැටවීමක් වෙන්නත් පුළුවන්. අනිත් පැයට එහෙම තමයි යන්නේ. අපේ ධර්ම වල ස්වરૂප එහෙම තමයි. එතකොට Taman දත යුතුයි මම මෙයාගේ මේ ප්‍රශ්නය හැව දැන් උත්තර දෙන්න දෙපා හිතින් මහන් පුළුවන් ද උත්තර දෙන්නට කියලා බලන්න. බුදු කියන කියන්නේ Tamanගේ සිත පමණයි බුදුහාමුදුරුවෝ කියන්නේ Tamanගේ සිත පමණයි කියලා කීවොත් මෙයාට ඒක තේරුම් ගන්නටවත් පුළුවන් වෙන්නේ බුදු ගුණ කියන්නේ තමන්ගේ සිත පමණයි බුදුරජාණන් වහන්සේ කියන්නේ තමන්ගේ සිත පමණයි වෙන බුදු කෙනෙක් නැහැ කියලා කිව්වොත් එහෙම මේ බුදුරජාණන් වහන්සේට කරන නිගාවක් නෙවෙයි අපි මේ යන්නේ අන්ධ ශ්‍රද්ධාවකින් හිතව කටයුතු කරන්නට නෙවෙයි අපි මේ යන්නේ බුදුරජාණන් වහන්සේට තෙල් මල් පහන් ආදී පූජා කරලා බුද්ධ පූජා පවත්වලා කොඩි ආදී පූජා කරලා ආමිෂ පූජාවන් පූජා කරලා සංස්කාර දැක් කරගෙන සංසාර ගමන දිග්ගැස්සෙන ආකාරයේ කුසල රැස් කිරීමට නෙවෙයි. බුදුගුණ භාවනා තුළදී පහළ වන පරමාර්ථ ධර්මයන් පරමාර්ථ ධර්මයන් වශයෙන් දකිමින් ඒ පරමාර්ථ ධර්මයන්ගේ යථාර්ථ රූපය අවබෝධ කරගනිමින් ඒ පරමාර්ථ ධර්මයන් ඉක්මවා ගිය නිර්වාණ ධාතුව ලෙසටපත් කරගන්නා ලබන ක්‍රියාමාර්ගය ගැන යතු මේ කතා කරන්නේ. ඒක නිසා මේ අන්ධ ශ්‍රද්ධාවට තන දිය යුතු නැහැ. ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම තිබිය යුතු කාරණාවක්. ශ්‍රද්ධාවෙන් නිවේණි මන් ලබන්නේ ප්‍රඥාව තුළින්. සම්මා දිට්ඨිය ප්‍රඥාවට අංගය සම්මා දිට්ඨිය නිවන් ලබන්නේ ශ්‍රද්ධාව එකට අනුබල දිය යුතු කාරණාවක්. අනුබලයක් වශයෙන් ශ්‍රද්ධාව තිබිය යුතුයි. එතකොට අපේ දැන් අරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචාර සම්පන්නෝ ආදී බුදුගුණ සිහිපත් කරනවා කියලා හිතමු. අරහං කියන බුදු ගුණය සිහිපත් කරන සම්මා සම්බුද්ධ කියන බුදු ගුණය සිහිපත් කරනකොට අරහං බුදු ගුණය නැත්තටම නැතිලා තමාගේ సంతානෙ තුල. ඒක නිරුද්ධ වෙලා. සම්මා සම්බුද්ධ ගුණය සිහිපත් කරන විඥාචන සම්පන්න කියන විතම සිතන විතම විඥාචන සම්පන්න ගුණය සිහිපත් කරපු සිටෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධ ඒ ඉතිසල අරහං ගුණය සම්මා සම්බුද්ධ ගුණය සිහිපත් කරපු සිටෙන්නේ නැහැ. ඒ විදිහට තමයි දිගට දිගට බුදුගුණ සිහිපත් කරන විට මුලින් මුලින් ඇතෝ සියලුම සිටිවි ධම්ම ඒ නාම ධම්ම නැති නැති යනවා. බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කිරීම නෙවෙයි මුළු ලෝකයක්ම රඳාපවතින්නේ තමාගේ මානසිකාර මට්ටම්ම තමාගේ සිටමද. දැන් මේක කර්මයට සමාජ තුන තේරෙන්නට පුළුවන් සරල උදාහරණයක් වශයෙන් මා කියන්නම්. දැන් අපි සිහිපත් කරමු ශ්‍රී මහ බෝධින් වහන්සේ. ශ්‍රී මහ බෝධින් වහන්සේ එතන වැඩ සිටිනවා. අපි සිහිපත් කළොත් අපේ සිතට ඒක අරමුණු වුණොත් විතරයි අපට ශ්‍රීමා බෝධින් වහන්සේ නමක් වැඩ සිටින බව තේරෙන්නවත් දැනෙන්නවත් ඒ පිළිබඳව සිතිවිලි ඇතිවන්නට ඕනෑ මානසිකාර ඇතිවන්නට ඕන. ශ්‍රීමා බෝධිය කියන්නේ මානසිකාර ටිකක් ඇතිවීමක්. වම්මනි චෛත්‍ය දැන් සිහිපත් කළොත් ඒක අපේ මනසට දැනෙනවා. නමුත් ඒවා සිහිපත් කළොත් වම්මනි චෛත්‍යයේ තියෙන බවවත් අප දන්නේ නැහැ. දළදා වහන්සේ දැන් සිහිපත් කරන්නට පුළුවන් කරුණුව දළදා වහන්සේ වැඩ සිටින කරුණුව දැන් මනසට දර්ශනීය වන්නට පුළුවන්. නමුත් ඕවා සිහිපත් කළේ නැත්නම් කරුණුව තියෙන බව දන්නේ නැහැ. දළදා වහන්සේ නවුර වැඩ සිටිනවා කියලා දන්නේ නැහැ. අපේ මනස තුළ නැහැ. නැත්තම් තමන්ගේ පිටරට ඉන්න දුවේ පුතෙක් දැන් සිහිපත් උනේ නැත්තම් පිටරට දුවේ ඉන්නවද පුතා ඉන්නවද කියලා දන්නේත් නැහැ. කෙනෙක් දැන් සිහිපත් කරන තියෙනදි කළා කියලා හිතමු. භාගයකට සිහි නැති කළා. එන්නතත් දීලා හරි කවර ආකාරයෙන්ම. ඒ සිහි නැති කාල පරිච්ඡේද නැති කර සිටින කාල පරිච්ඡේදය තුලදී ඔහුගේ సంతාණය තුල අම්මිකුත් නැහැ තාත්තෙකුත් නැහැ දුවෙකුත් පුතේ සහෝදර සහෝදරයන් මේ ලෝකයක් පරලෝකයක් හෝ නැත්නම් සත ජාතියේ භාෂාව ආගම වැනි දෙයක් කිසිවක් නැහැ සිත සම්පූර්ණයෙන් සාවකාලික වශයෙන් අක්‍රියත්වයටපත් වෙලා ඒකෙන්ම තේරුම් ගන්නට ඕනවා චිත්තවිලි සමුදායන් තමාගේ సంతාණය තුළ ඇතිවෙමින් නැතිවෙමින් යාම හැර වෙන ලෝකයක් කියලා දෙයක් සත්‍ය වශයෙන් නැති බව. ඒ චිත්තවිලි සමුදායන් ඇතුළේ නැත්තම් ලෝක තමාගේ సంతාණය තුළ නැහැ. මේ කතාවම අදාළ වෙනවා තමාගේ පුතාටත් තමාගේ දුවටත් තමාටත්. ඒ කතාවම අදාළ වෙනවා බුදුරජාණන් වහන්සේටත් බුදු ගුණටත්. අරහං ගුණය සියලෝම ක්ලේශං කෙරෙන් දුරු බැවින් දරහන්ත නැත්නම් ආමිෂ ප්‍රතිපatti පූජාවන් පිළිගැනීමට සුදුසු බැවින් අරහත්ත්‍ය කියලා අපි සිහිපත් කරන මොනවද පරමාර්ථ වශයෙන් සිදුවන්නේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත අසීමිත අප්‍රමාණ බුදු ගුණ තිබෙනවා නමුත් මේ බුදු ගුණ සිහිපත් කරන විට පරමාර්ථ වශයෙන් සිදුවන්නේ කුමක්ද අන් කිසිම දෙයක් නෙවෙයි තමාගේ සිත තුළ සිටිවිලි ධර්ම ටිකක් ඇති නැති යාම පමණයි පරෝපදේශ සහිත ශ්‍රියම් දුඥානය සම්මතා ඥානය අවබෝධ කරන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන ලෝකයේ තියෙන උත්තරම ස්ථානය සම්මා සම්බුද්ධත්වයට බුදුරජාණන් වහන්සේ පත් වුණා කියලා අපි සිහි කරනවා නැත්නම් කියනවා නැත්නම් අසාගෙන සිටිනවා මොනවද තමාගේ సంతාන තුළ සිටිවි ධර්ම ඇතිවීම පමණයි වෙන කිසිවක් නෙවෙයි කවර බුදු ගුණය සිහිපත් කරත් ඕකයි සත්‍යතාවයි ඕකයි සත්‍යය එහෙමනම් ඒ බුදු ගුණ තියෙන්නේ අපි බුදුගුණ භාවනා කරන විට අපගේ సంతාණය තුල විනා බාහිර බුදුරජාණන් වහන්සේ තුල නෙවෙයි උන්වහන්සේගේ අසීමිත මහා ගුණස්කන්ධයන් නිෂ්ප්‍රභා කිරීමක් නෙවෙයි මා මේ කතා කරන්නේ පරමාර්ථ ධර්මයේ පරමාර්ථ ධර්ම වශයෙන් මතු කර දීමක් ඒ අසීමිත බුදු ගුණ කියලා සිත නිම කරන්නට බැරි තරම් අසීමිතයි දැන් ඒ බුදුගුණ සිහිපත් කිරීමේදී නැත්නම් බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමේදී පහළ වුණේ සිටිවිලි ධර්ම ටිකක් පමණයි කියන අවබෝධය ඇති කරගත යුතුයි. දැන් මේ සිටිවිලි ධර්ම වලට අපි වෙන පොදු වචනයක් ප්‍රකාශ කරනවා සංස්කාර කියලා. මේ සංස්කාර කියන වචනේ විවිධ අර්ථ සඳහා බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල යොදාගෙන තියෙන්නේ. මේ ආරාපලීප සංස්කාර හැර කවරම වෙද්ද සංස්කාර අධහර නිවනට වැනි පොත්වල ඒ කරුණු දක්වා තිබෙනවා නැවත ඒවා පරිශීලනය කරලා බලන්න. මෙතන සංස්කාර කිව්වේ පංචස්කන්ධ ධර්මයන්ගේ රූප වේදනා සංඥා සංඛාර කියන තැන තියෙන සංඛාර. සංස්කාර කියන්නේ පංචස්කන්ධ කතාවට අනුව කතා කරනවා නම් රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියන කොටස් හයට රූප පිළිබඳ සිතිවිලි, ශබ්ද පිළිබඳ සිතිවිලි, ගන්ධ සෝඳ පිළිබඳ සිතිවිලි, රස පිළිබඳ සිතිවිලි කායට දැනෙන ස්පර්ශ පිළිබඳ සිතේ සහ මනස දැනෙන විවිධ ධම්මාරම්මණයන් පිළිබඳ සිතේදී මේවා තමයි සංස්කාර කියන එක විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ ඒක නිර්වචනය කරමින් දක්වා වදාළේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් දැකලා බුද්ධ රූපයක් දැකලා අපි ඒක සිහිපත් කරනකොට රූපය පිළිබඳ සිතිවිලි පහළවන්නට පුළුවන් දෙත් මහා යම් කෙනෙක් බුදුගුණ කියන විට සිතිවිලි අහනවා නම් ඒ බුදුගුණ අහනවා නම් එවිට සිතවිලි පහළ වෙන්නට පුළුවන්. තමන් බුදුගුණ සත්‍යානා කරනවා නම් එවිට බුදුගුණ සිතවිලි පහළවන්නට පුළුවන්. තමන් බුදුගුණ සිතනවා නම් සිතවිලි පහළවන්නට පුළුවන්. මේ ඔක්කොම මොනවද? සංස්කාර ධර්ම. චිත්ත සංස්කාර ධර්ම, චිත්ත තුළ පහළවන සංස්කාර ධර්ම. මේ සංස්කාර ධර්ම වල ස්වરૂපය මොකද්ද? ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. නැති වුණාට පස්සේ සිතවන්නේ මොනවද? කිසිවක් නැහැ පහනක් නෙවුණාට පස්සේ නැත්තරම නැති ගියාසේ සියල්ලම නිවි නිරුද්ධ වෙනවා මේ සිතවිලි මම කියලා හිතවා මගේ සිතවිලි මම සිතනවා කියලා බැලති මුලාවට ලෝකයා අවිද්‍යාව නිසා යට වුණා නමුත් තමා සිතනවා නෙවෙයි තමාගේ සිතවිලි නෙවෙයි මේවා හේතුඵල සම්දායක් මේ සංස්කාර ස්කන්ධය නැත්නම් මේ චිතිවි ධර්ම ඇතිවීමේ සමුදේ බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා පස්ස සමුදය සංඛාර සමුදයෝකේ. ඒ වචනේ මතක තබා ගත්තට නැත්නම් දේශනේ කහල පොතක තියලා කියවුවට ඒ කරුණ තමයි දන්නවා කියලා හැවටිලයි බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ. එහෙනම් මේ අය කටයුතු කරන්නට එපා. Tamanටම අවබෝධ වෙන්නට ඕන මේ සංස්කාර ඇතිවීමේ හේතුව මොකක්ද කියලා. එතකොට පස්ස සමුදය සංඛාර සම්බයෝ මනෝස්පර්ශය නිසා මේ සංස්කාර දැනට වෙනවා. මේ මනෝස්පර්ශය කියන එක ටිකක් ගැඹුරු වචනයක්. මානසිකාර නිසා මේ පිටිවිලි ධර්ම පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන මානසිකාර මෙහෙම නිසා ඒ හා සම්බන්ධ වූ ඒ හා ප්‍රතිබද්ධ වූ සිටිවිලි ගලා යාමක් මේ සිදුවන්නේ. ඒ මානසිකාර්ය අපේ එකපාරටම වෙන පැත්තකට හරවනවා. ඒ සිතුවිලිය තැබුණම එතකොටම නතර වෙලා නිර්බේලා බුදුගුණ භාවනා කිරීමේදී පහළවන මානසිකාර හේතෝන්නිතා හටගත් ඵල සමුදායක්. ඒ හේතුන් තිබෙන තාක්කල් ඇති වෙනවා හේතුන් නැති වෙනකොටම නැති වෙනවා හේතුඵල ක්‍රියාදාමයක් හැර මෙතන කිසිවක් නැහැ. ඒ හේතු නැත්තම් Tamante ඒක ඇති කරගන්නවත් බෑ තමාගේ සිතිවිලිත් නෙවෙයි. ඔය මොලේ ශෛලාදී ක්‍රියාදාමයන්ගේ යථා පරිදි ඒ ක්‍රියාදාමයන් නිසි පරිදි සිදුුනේ නැත්තම් කිසි කෙනෙකුට ඔය කියන ආකාර සිතිවිලි ඇති කරගන්නවත් බැහැ. අපේ තම අමනුෂ්‍යෙක් කැවිලා මොලේ ස්පර්ශ කරලා නැත්තම් මාරෙක් කැවිලා මොලේ ස්පර්ශ කරලා ඒව මොලේ යම් කිසියම් පීඩනයටපත් කළොත් එහෙම සිහිපත් කරනවා තියා සිතක් ඇති කරගන්නවත් බැරුව යනවා. ඒවා තමාගේ සිතිවිලි කියලා ලෝකේ සත්‍යය රැවටෙන්නේ රූපයක් ඇසුරු කරන රූපේ දිස පරිදි ක්‍රියාත්මකවීම ඇසුරු කරගෙන සිතේ ප්‍රවත්ම ඇසුරු කරගෙන කර්ම ආදී විද හේතුන් ඇසුරු කරගෙන මනෝ ස්පර්ශ ආදී ස්පර්ශ හේතු කරගෙන පහළවන මේ සිතේ ධර්ම හේතුඵල ක්‍රියාදාමයක් වෙන අන්තිශාවක් නෙවෙයි ඒ හේතු තමන්ගේ නෙවෙයි ඵලයක් තමන්ගේ නෙවෙයි තමා සිතේ ඇති කරගත්තේ නේ තමාගේ සිතේ කියන්නටත් බෑ ඒවට ඒක නිසා ඒ සිතේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැති වුණාට පස්සේ කිසිවක් ශේෂ නොවීම නිරුද්ධ වෙනවා නිරුද්ධ වූ විදියට හිතවිලි කවදාවත් නැවත ඇදලා ගන්නට පුළුවන් සමතෙක් මේ විශ්ේ නැහැ. නැවත ඒහා සමාන සිතුවිලි ඇති කර ගන්නට පුළුවන් නැතිවීම සිතුවිලි නැති වුණා නැති වුණාමයි. නැවත ඒව ඇති වෙන්නේ කවදාවත්. ඒ නැතිවෙන සිතුවිලි තිබෙන විට මම මගේ ආත්මය කියලා ග්‍රහණය කරගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් මේ සිතිලි නිරුද්ධ වී යන විටම ඒ මමයට ඒ මගේ ආත්මයට කුමක් සිදුවේ කියලාද මම හිතන්නේ. සිටින්නට පිහිටා සිටින්නට ඒ මමයාට ඒ ආත්මයට ස්ථානයක් තිබෙනවද ප්‍රතිෂ්ඨාවක් තිබෙනවද මේවා දකින්නට පුළුවන් ප්‍රඥා ඇසකින් සමාධි සමාධියකින් පෝෂිත වූ ප්‍රඥා ඇසකින් එතකොට තමයි මේ බුදුගුණ භාවනා නිසි පරිදි විදර්ශනාවට නැඹුවා වෙන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ දෙනෙක් මම දන්නේ පිටරටත් එහෙම කරනවාද කියලා බුදුගුණ භාවනාව කරවල මේ බුදුගුණ භාවනාව පහළ වූ බුදුබණ භාවනා කරන විට පහළ වූ නාම රූප ධම්මෝ අනිත්‍යය දුක්ඛය අනාත්මය කියලා එහෙම කියවීමක් කරනවා විදර්ශනා භාවනාව කියවීමක් කියලා. අපි මේ පහළ දැසීමක් නෙවෙයි කරන්නේ මේ රටේ තියෙන තත්ත්වය ප්‍රකාශ කරන්නේ. එතකොට එවැනි විදර්ශනා භාවනාව තුළින් නම් නිවනට සමීප වන්නෙත් නෑ නිවන දෙසට හැරෙන්නෙත් නෑ සමීප වුණා කියන්නේ. ඒක නිසා නිවන් අවබෝධ කර ගැනීමට නම් පරමාර්ථ ධර්මයන් හොයලා පරමාර්ථ ධර්මයන්ගේ යථා තත්ත්වය දකින්නට ඕනේ. දැන් මේ අවබෝධය, මේ සංස්කාර, මේ සිටිවිලි ධර්ම කලායම් හර බුදුගුණ කියලා දෙයක් ඇත්තෙත් නෑ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා දෙයක් ඇත්තෙත් නෑ. සත්‍ය වශයෙන් සිටිවිලි ධර්ම වෙන අංකෂයක් නිවී මෙතන සිදුවන්නේ කියන ඒ යථා තත්ත්වයේ යථා පරිදිම අවබෝධ වුණාට පසුයි කෙනෙක් විශේෂ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් බුදුගුණ භාවනාව වැඩි යුතුයි. නැති කෙනෙකුට ප්‍රතිඵල ගන්නට බෑ. ඒ වගේම බුදුගුණ භාවනාව තුළින් තරමද්දුරට විසිතේ සමාහිත භාවයක් ඇති කරගෙන සිටින කෙනෙකුට පමණයි බුදුගුණ භාවනාව තුළින් ප්‍රතිඵලයක් ගත හැකි වන්නේ. නැති කෙනෙකුට බැහැ. ඒක නිසා කවර ආකාරයකින් හරි බුදුගුණ භාවනාව වඩලා වඩලා වඩලා සිටියේ සමාහිත භාවයක් තනින් ඇති කරගෙන තිබීම අනිවාර්ය අත්‍යවශ්‍යයි. එතකොට බුදුගුණ භාවනාව වැඩිීමේදී මේ හදන්නා සතර සතිපට්ඨාන සූත්‍රයේ කියනවා ඒකායනෝ යම් බිකේ මග්ගෝසත්ථානම් විසුද්ධා ශෝක පරිද්දේවයන්ං සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්තංගමාය ඥාය සාධිකමාය නිබ්බානස්ස සත්‍යකිරියාය යද්දිගං චත්තාරු සතිපත්තනා මහණෙනි නිවන නිදත වශයෙන්ම ලබා දෙන මාර්ගයක් තියෙනවා සත්තානම් විසුද්ධා සත්‍යංගේ පාරිශුද්ධත්වය ලබා දෙන මාර්ගයක් ශෝක පරිදේව දුක් දුම්නස් ඉක්මවා යන මාර්ගයක් චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රතිවේධ කරන මාර්ගය නිර්වාණ සාක්ෂාත් කරන නිවට නිතක වශයෙන්ම සාක්ෂාත් කර දෙනු ලබන මාර්ගය තියෙනවා මහන්නේ කුමක්ද මේ මාර්ගයේ සතර සතිපට්ඨාන ධර්මයේ මොනවද මේ සතර වශයෙන් දක්වන්නේ කායේ කායපස්සී විහෙතී අත්තප්පේ සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සම් වේදනාසු වේදනානුපස්සී විහෙතී අත්තප්පේ සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සම් චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ආතබ්බේ සම්පජානෝ සතිමා විනීරෝපිය විද්‍යා දෝමනසං සහ ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරති ආතබ්බ සම්පජානෝ සතිමා විනීරෝපිය විද්‍යා දෝමනසං මේ සූත්‍රය අවසානයේ දක්වන පාඩය මේ දත යුතුයි සතර සතිපට්ඨාන සූත්‍රයේ යෝකෝච බික්කේ මේ චත්තාරෝ සතිපට්ඨාන ඒවම් භාවේය සත්වස්සානේ තස්ස දෙන්නම් පානං අඤ්ඤතනම් පාරම් පාටිකංගං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදේශේනාගාමිතා ඒ සතර සතිපට්ඨාන ධර්මයන් යම් කිසි කෙනෙක් මැනවින් මා කියන ලද ආකාරයෙන් භාවිතා කළා නම් ප්‍රගුණ කළා නම් මහණෙනි ඔහුට හොයට නියත වශයෙන් මා වුරුදු හතක් ඇතුළතදී අනාගාමී වෙන්නට පුළුවන් නැත්නම් රාත්මන්නට පුළුවන් තිත්තන්ත බික්කේ සත්වස්සානේ අවුරුදු හතක් අවශ්‍ය නැහැ ඒක පසුක තිබේවා මහණෙනි යෝ කොච්ච බික්කේ මේ චත්තාරෝ සතිපට්ඨාන ඒවම් භාවේය ච වස්සානේ යමෙක් මේ යම් සතර සතිපට්ඨාන ධර්මයන් අවුරුදු 6ක් ප්‍රගුණ කළා නම් අඩු කරනවා ඊට පස්සේ කාලේ. හයක් නෑ, පහ, හතරක්, තුනක්, දෙකක් අවුරුද්දක්. අවුරුද්දක් නෙවෙයි මහන්නේ මේ ආසතන සතිපට්ඨාන ධර්මයන් මාස 7ක්, මාස 6ක්, මාස 3ක්, මාස 2ක්, මාසයක්. චිත්තති බික්වේ මාසෝ යෝකෝච බික්කේ මේ චත්තාරෝ සතිපට්ඨාන ඒවම් භාවී යද්ද මාසෝ. මාසේ කුත් අවශ්‍ය නෑ මහන්නේ සමහරුන්ට යම් කෙනෙක් මේක මාස දෙක සමාන දෙකක් භාවිතා කරනවා නම් තිත්තක වික්කේ අද්දමාසෝ යෝ කොච්ච වික්කේ මේ චත්තාරෝ සතිපට්ඨානේ වම් භාවේ සත්තාන් තස දෙන්නම් පානං අඤ්ඤතරම් පරම් පාටිකං කං දෙත්තේ ධම්මේ අඤ්ඤා සතිවා පාදිශේෂය අනාගාමිතා යම් කිසි කෙනෙක් දවස් හතක් නිවර්දි ආකාරයෙන් මේ කේවල ආකාරයෙන් සතරසත්පට්ඨාන ධර්මයන් බැලුවා නම් මේ ජීවිතය තුළදීම අනාගාමිත්වයේ හෝ රහත් ඵලය ලබන්නට පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ එහෙම ප්‍රකාශ කළා. කරන්නේ නැති කෙනෙකුට නෙවෙයි කරන කෙනෙකුටයි මේ ප්‍රතිඵල ලැබෙන්නේ. හැම දිනාටම නෙවෙයි ඒ පාරමී සත්‍යයක් තියෙන කෙනෙකුටයි ඒව ලැබෙන්නේ. නිකන් අලස විදියට මන්දගාමී විදියට කටයුතු කරන අයට නෙවෙයි. ඒ සඳහා අපකම්ප වෙලා උනන්දුවෙන් කටයුතු කරන අයටයි ඒකපල බාගට හිතවන්නේ. මා මේ කරුණ කීවේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ තියෙන වැදගත් භාවය කියනවා දීම සඳහා. එතකොට බුදුබණ දැන් භාවනාව වඩනවා අපි වේදනානුපස්සනාවෙන් පටන් ගත යුතුයි. අප විසින් පටන් ගත යුතු වන්නේ පළමුවෙන් වේදනානුපස්සනාව. බුදුගුණ භාවනා වඩන විට නිරාංශ වේදනාවක් ඇති වෙනවා සුඛ වේදනාවක්. සමහරුන්ට කඳුළු යන වේදනාවක් ඇති වෙනවා. මේ තරම් සතුටු වේදනාවක් ඇති වෙනවා නිරාංශයි. නිරාමස වේදනාව උපස්නාව වඩන විට බුදුහාමුදුර දක්නා වේදනාව උපස්නාව සතර සතිපට්ඨාන දක්නා සූත්‍රයේ විතර කරන විට නිරාමසං මාරේ සුඛං වේදනං වේදිමානෝ නිරාමසං සුඛං වේදනං වේදියාමිති පජානාති ආදීවස නිරාමසං වා දුක්ඛම සුඛං වේදනං වේදිමානෝ නිරාමසං දුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති හා නිර්ාමිෂ කියන්නේ ලෞකික දේවල් හා සම්බන්ධ නොවූ දෙයක් නෙමෙයි. ඒක නිසා නිර්ාමිෂ කියන වචනේ පාවිච්චි කළේ නිර්ාමිෂ වූ සුඛ වේදනාවක් ඇති වෙනකොට නිර්ාමිෂ සුඛ වේදනාවක් ඇති උනායි කියලා දකිනවා. නිර්ාමිෂ උපේක්ෂා වේදනාවක් ඇති වෙනකොට නිර්ාමිෂ උපේක්ෂා වේදනාවක් ඇති උනායි කියලා දකිනවා. එතකොට මේ සුඛ වේදනාව නැත්නම් නිර්ාමිෂ ප්‍රීතිය නිර්ාමිෂ සුඛය නැත්නම් උපේක්ෂා වේදනාව කෙනෙකුගේ සිත තුළ බුදුගුණ භාවනා වැඩෙන තුළින් ජනිත වන්නට පුළුවන්. ඒ වගේම දුක් වේදනාත් ඇතිවන්නට පුළුවන්. අපි එදම ඉඳගෙන බුදුගුණ භාවනා වඩනවා එතකොට සත්‍යීන් දෙවීන් තැවීන් මාදී දේවල් ඇතිලා කායට දුක් වේදනා ඇතිවන්නත් පුළුවන් මధుරෝ කාල වෙන්නේ ඒ දුක් වේදනා ඇති වෙන්නත් පුළුවන් භාවනා කරන මධ්‍යස්ථානයක වෙන තැනක නම් වෙනත් අය භාවනා කරනවා තමන් ඉදිරියෙන් ඉස්සරහට යනවා පස්සට යනවා මිනිස්සු එහාට මෙහාට යනවා ඒ සතහන් මානසික වශයෙන් මේ මූල්‍ය අවස්ථාවලදී භාවනා කරන තරම් දියුණු නැති අයට දැනෙන්නට පටන් ගන්නවා එවිට තමන්ගේ සිතේ දුක් වේදනාවක් දැනෙන සමහරට තමන්ට පරිබෝධ කර වූ ශබ්ද ඇසෙන්නට ලැබෙනවා. එතකොට ඒ බුදුගුණ භාවනාව තුළින් සමහරට දුක් දෝමනස වේදනාවක් ඇතිවන්නේ. මේ විදිහට විවිධාකාර දුක් වේදනා ඇතිවන්නටත් පුළුවන්. දුක් හෝ සැප හෝ මඳහත් කවර වේදනාවක් ඇතිවනත් බුදුගුණ භාවනාව තුළදී ඒව අප දතියුතුයි. දතියුතුයි කියන්නේ මේක දුක් වේදනාවක් මේක සැප වේදනාවක් කියලා දැක ගන්න එක නෙවෙයි. ඒක ඉතින් ඕනෑම මොඩි කෙනෙකුට ත්‍රිසංසතිකුට හරි තේරෙන එකක්. එහෙම එකක් නෙවෙයි මේදි කතා කරන්නේ. ඒ වේදනාවේ යථා තත්ත්වය යථා පරිදි දතේතේ. සමුදේ ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති කියලා ඒ සූත්‍රයේම දක්වනවා. සමුදේ දකින්න වය දකින්න සමුදේ වය දෙකම දකින්න නැතිවීමේ හේතු දකින්න නැතිවීම දකින්න නැතිවීම නැතිවීම දෙකම දකින්න කියන එකයි යත්තේ. එතකොට මේ වේදනාව ඇතුනේ කවර හේතුවක් නිසාද කියලා Taman දකින්න ඕන. මොකද හේතුව හේතුන් නිසා හටගත් ඵලයක් නම් මේ වේදනාව මම හෝ මගේ වන්නට බෑ. මගේ ආත්මයක් වන්නට බෑ. තමා ඇති කරගත් දෙයක් වන්නට බෑ. තමාගේ කියලා ඒකට අපිට කියන්නට බෑ. මොනවද වේදනාව ඇතිවී හේතු? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන පස්සපච්චා වේදනාව කියේ. පස්සේ නිසා වේදනාව ඇති වෙන ස්පර්ශය නිසා. මේවා පොත්වල තියෙන කරුණු මතක තබාගත් පමණින් හෝ යම්කිසි දේශනාවක් අසලා කියලා ඒක තමන් අන් අයට කියා දෙන්නට පුළුවන් වූ පමණින් හෝ තමා අවබෝධ කරගත ධර්මයේ කියලා රැවටෙන්නට නම් එපා. ඒවා තමාගේ අවබෝධ නෙවෙයි ඒවා සංඥා මාත්‍ර. මම මේ ඉරිදා ඉස්කෝලේ ළමයින්ට උගන්වන විට මේ අර ළමයින්ට උගන්වන ධම්පාසල් ඒ විභාගත් පාස් වෙනවා නම් කිසිම අවබෝධයක් නැහැ. එවැනි දේවල් නෙවෙයි මම මේ කතා කරන්නේ. තමන්ගේ හදවත තුලින් දකින දුක් මේ වේදනා සුන්දේ දැකීම. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ කොයිතරම් දුරට සත්‍යයක්ද කියලා දකින්නට පුළුවන් වන්නේ. පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤෝහි ධර්මයක්. තමාගේ ප්‍රඥාවෙන් දතේසු ධර්මයක්. මේ මම දකින දේ මේ අය දකින්නවා කියලා හිතන්නට එපා. බුදුරජාණන් වහන්සේ දකින දේ අප දකින්නවා කියලා හිතන්නටත් එපා. තමා විසින්ම තමාගේ නුවණේ මට්ටමට අනුව දතේසු වන්නේ. මෙහිදී වේදනාව ජනිත වන්නේ පස්සේ නිසා පස්සේට වඩා හොඳයි මනෝ ස්පර්ශය කියනවට වඩා මානසිකාර නිසා වේදනාව ඇති වෙනවා කියලා කිව්වා. බුදුගුණ ගැන සිහිපත් කරන විට විවිධ බුදුගුණ තුළින් විවිධාකාර වේදනා විවිධ සත්‍යයන්ට ඇතිවන්නේ. සමහරුන්ට සම්මා සම්බුද්ධෝ කියන වචනේ තරම් මිහිරි වචනයක් නැහැ. ඒ තුලින් ඇති වෙන ආස්වයේ සුඛ නිරාමිස සුඛේ තරම් සුඛයක් වෙන කවර දෙයකින්වත් ලැබෙන්නේ නැහැ. සමහරවිට වෙන ගුණයක් වෙන්න පුළුවන් අරහන්ුණේ වෙන්න පුළුවන් භගවාගමේ වෙන්න පුළුවන් නැත්නම් සත්තාදී මනසාන බුද්ධ ගුණේ වෙන්නට පුළුවන් නැත්නම් අනුත්තර පුරුෂ ධම්ම සාටි බුද්ධ ගුණේ වෙන්නට පුළුවන් මේ කවර එක බුදු ගුණයක් තුලින් හරි ඒ සුඛා නිර්ාමිෂ සුඛ වේදනාව දැනෙනවා ඒකම නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කළ යුතුයි එසේ ප්‍රගුණ කරන්නේ මේ වේදනාවේ යථා තත්ත්වයේ තීරුම් ගැනීම සඳහා වේදනාව උපාදාන කිරීම සඳහා නෙවෙයි එතකොට Tamanට තේරෙනවා මේ තමා බුදු ගුණ දෙසට මානසිකාර පැවැත්වූ නිසා මෙන්න මේ ආකාර වේදනාවක් ඇතිනම් මේ මානසිකාර එක පැත්තක පාන වෙන පැත්තකට හරවනවා. හරවපු ගමන්ම ඒ වේදනාව නැති වෙනවා. නැත්තම් සම්මා සම්බුද්ධ කියන ගුණේ සිහිපත් කරන විට සුඛ වේදනා, අනිරාමිස සුඛ වේදනාවක් දැනිත වුණා නම් ඒ වේදනාවම තමාට ඇති වෙන්නේ නැහැ කියලා හිතමු භගවා කියන බුද්ධ ගුණයේ ශීපත් එකපාරටම භගවා බුද්ධ ගුණයේ ශීපත් කරනවා. ඉබෙන පැත්තේ මානසිකාරී බුදු ගුණම තමයි නමුත් ශීපත් කරන බුදු ගුණෙන් තොර වෙනත් පැත්තක්. වෙනත් බුදු ගුණක්. එතකොට තමන්ට තේරෙනවා මේ වේදනාව නැති යනවා. ඒ තු වේදනාව එක්කෝ ඒකේ තියෙන වැඩි අඩු භාවයක් වෙනස් සියනවා. අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එතකොට මානසිකාර ප්‍රතිබද්ධෝ ප්‍රතිපා මානසිකාර මූලකෝ වේදනාවක් පස්සේ මූලකෝ වේදනාව තමා ඇති කරගත්තා නෙවෙයි තමා වේදනාව විඳිනවා නෙවෙයි ආත්ති වේදනා තිවා පනස සති පච්චුපට්ඨිතා හෝතිම සතර සතිපට්ඨාන සූත්‍රයේම තියෙන මෙතන වේදනා මාත්‍රයක් තියෙනවා ඇතිවි ඇතිවි නැතිවි නැති යන වේදනාවක් තිබීම හැර විඳින මමෙක් මෙතන නැහැ ඇති කරගත් පුද්ගලයෙක් වේදනාව ඇති කරගත් පුද්ගලයෙක් සත්‍යයක් නැහැ. මගේ වේදනාව කියලා ග්‍රහණය කරන්නට පුළුවන් කෙසේවත් මෙහි ඇත්තේ නැහැ. මේක යථා පරිද්දකින්නට ඕනේ. එතකොටයි අර නිරාමිසංසකම් වේදනා වේදීමානෝ නිරාමිසංසකම් වේදනා වේද්‍යාමිති පජානාති කියන්නේ. දෙක දැකගනී කියලා. නිකම් මේ වේදනාවක් ඇතිවීම පමණින් ඒක දැකීම නෙවෙයි මේක අදහස් කරන්නේ. වේදනාවේ යථා තත්ත්වය දක්න හේතු නිසා හටගත් දෙයක් මේක අනිත්‍ය යන එකක් මේක නිරුද්ධ වී යන දයක් මේක මම හෝ මගේ ආත්මය නොවන දෙයක් කියලා. තොල්මත් වීමක් හෝ සිහිපත් කිරීමක් නෙවෙයි හදවත තුළින් මතුවී පිණිය යාමයි අවශ්‍ය. නැත්තම් බුදුගුණ භාවනාව තුළින් නිවනට සමීපවන්නට බෑ නිවන අවබෝධ කරන්නට බෑ. එහෙම දකින්නකොට Taman දකින්නට ඕන ඊට යහ කාරණාවක්. මේ වේදනාව උපාදාන කිරීම නිසා සංසාරේ පුරා කොයි තරම්නම් කාල පරිච්ඡේදයක් තිස්සේ අසංඛ්‍ය බල අසංඛ්‍ය බල අසංඛ්‍ය බල ගණන් තිස්සේ කල්ප සංසාරේ පුරා දුක් ඉඳලා දුක් ඉඳලා දුක් ඉඳලා මේ පැමිණි සුඛ වේදනා ඊතාසුරු දෙයක් ඒ සුඛ වේදනා ඇතිවෙච්ච ගමන් නැති වෙයි කිය නැති වෙච්ච වේදනාවක් කිසිස්සේසවන්නේ නැහැ ශේෂ නොසුළු වේදනාව වාදාන කළා ග්‍රහණය කළා ඒ ග්‍රහණය කළා ඒක සඳහා කායික වාචික මානසික ක්‍රියාදාමයන් සිදු කළා ඒ තුලින් කර්ම භව රැස්නා භවයෙන් භවය ගැට ගැසීමෙන් ජාතියෙන් ජාතියට ගමන් කරන්න සිදු වුණා සංසාර දුකේම නිමක් නොවුනා සක්නා දුකම අනුභව කරන්න සිදු වුණා ඒකයි සිදු යථා තත්ත්වයේ ඇත්ත ඉදිරියටත් ඒ දෙයමයි සිදුවන්නේ මේ වේදනාව බුදු ගුණ භාවනා තුළින් ඇති වෙන සුඛ වේදනාවක් නෙවෙයි ඊහෙළම ධාන අරූපාවචර ධානයකින් ඇති වෙන සුභය මේ නිරාමිෂ වේදනාවක් නෙවෙයි. මහා අරහත් ඵල සමපත්තියකින් ලැබෙන සුඛ වේදනාවක් නෙවෙයි කවර වේදනාවක්වත් උපාදාන කළ යුතු නැහැ. මෙච්ච කිංචි ලෝකේ උපාදීති කියලා ඒක නිසා වේදනාන් ප්‍රශ්නාව වඩනටත් බුදුහමඳුර ප්‍රකාශ කළා. මේ ඔක්කොම ඒසා විසාර සංසාර දුකකට ඇදලා දාපු වේදනාව. දුක්ඛ සමුදයක් වශයෙන් ක්‍රියාත්මක වේදනාව මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක ආස්වාදේ කරනවා නම් ඒක අභිනන්දනය කරනවා නම් තමා හරි ප්‍රඥාවන්තයෙක්ද කියලා බලන්න. නැත්තම් තමා හරි මෝඩයෙක්ද කියලා බලන්න. තමන්ගේ අවිද්‍යාව තමාගේ සිතට දිස්සේ ඉතේ. ප්‍රඥා ඇසකින් ඒක දකින්නේ. අවිද්‍යාව පොත්වල තියෙන දෙයක් නෙවෙයි. පොත්වලින් දත හැකි ධර්මයකුත් නෙවෙයි. තමාගේ ස්වන්තානය තුළ ක්‍රියාත්මක වීම තුළින්ම දැකිය හැකි ධර්මයක් විනා බුද්ධ ධර්මයේම එහෙමයි. ඒවා පොත්වල සංඥා වල සීමා කරලා ලේබල් අලවීමකට පමණ සීමා කරලා දකින්න පුළුවන් දේවල් නෙවෙයි. මේ විදිහට වේදනානුපස්සනාව වඩනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව ගන්නවා. චිත්තානුපස්සනාව කියන විට බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ සිත කියන්නේ විඥාන මාත්‍රය කියලා. චක් විඥාන, සෝත විඥාන ආදී කියලා. දැන් බුදුගුණ සත්‍යඥානා කරනවා තමයි නැත්නම් සංකේනේ සත්‍යඥානා කරනවා ඒක අසාගෙන ඉන්න. එතකොට අනේ සද්දේ වැදීම නිසා සෝත විඥානය පරක් පහළ වුණා. නැත්නම් බුදුගුණ තමයි සිහිපත් කරනවා. එතකොට මනෝ විඥාන පහළ වෙනවා. කනේ පහළ වැඩිලා සෝත විඥාන ඇති වෙනකොට මනෝ විඥාන පහළ වෙනවා. ඒ විඥාන හරියටම හරි. එතකොට මේ දැන් මේ චිත්තානුපස්සනාට වේදනාව පමණක් නෙවෙයි මේ මේ විඥානය පමණක් නෙවෙයි ගන්නෙ. සංඥාවක් ගත යුතුයි සංස්කාරයක් ගත යුතුයි වේදනාවක් ගත යුතුයි වේදනාව කලින් ගත්ත නිසා සංඥා සංඛාර විඥාන කියන කොටස් තුන මෙහිදී භාවනාවට නැගී යුතු වන්නේ බුදු ගුණ අල්ලලා අපි අරහං මේ නිසා අරහං කියලා කියනවා. අවිද්‍යාදී අරයන් නැසූ නිසා අරයන් අපේ සිත තුළ සංඥා ටිකක් ඇති වුණා. චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්බෝධ්‍යාණයෙන් ප්‍රතිවිද කළ නිසා සම්මා සම්බුද්ධය අපේ සිත තුළ සංඥා ටිකක් ඇති වුණා. අට විද්‍යාවන්ගෙන් හත්පසළොස් තරම් ධර්මයන්ගේ සමන්නාගතෝ සම්මා සම්බුද්ධ රත්නේ විද්‍යා චරණ සම්පන්නයි. සංඥා ගොඩක් ඇති වෙලා නැතිලා ගියා. මේ විදිහට ඕනෑම එකක් සුගතෝ ලෝකවිදෝ ආදී බුදුගුණ එක එකක් සිහිපත් කරන්න සිහිපත් කරන විට තමාගේ సంతාණය තුළ සංඥා ඇති ඇති වී නැති නැති යන ආකාරය දකින්න. අරහං බුදේ ගැන ඇති වූ සංඥාව සම්මා සම්බුද්ධ ගුණයේ පිළිබඳ තියෙන සංඥාව ඇති වෙන විටම නැහැ නැත්තටම නැතිලා. විද්‍යාචරණ සම්පන්න ගුණයේ සිහිපත් කරනට කලින් ඇති වූ සංඥා ඔක්කොම නැතිලා ගියල්ලා. මේවා සම්මා ඇති කරගත්තා නෙවෙයි සමාගයේ සංඥාත් නෙවෙයි. සංඥා සමුදේ දකින්නවා සමුදේ ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති ආදී වශයෙන් බුදුහමදුර දක්වා තිබෙනවා ඒ කරුණත් මොනවද මේ සමුදේ සිත ඇතිවීම බුදුහමදුර දක්වන විඥානය ඇතිවීම හේතු වශයෙන් නාම රූපච්ඡ විඥාන නාම රූප නිසා විඥානය පහළ වෙනවා කිය. නැත්තම් නාම රූප සමුදය විඥාන සමුදය කියලා බුදුහමදුර ප්‍රකාශ කරනවා නාම රූප නිසා විඥානය පහළ වෙනවා කිය. එතකොට සංඥා සංඛාර ඇති වෙන්නේ පස්සේ නිසා කියලා බුදුහාමුදුරු ප්‍රකාශ කළා. මේව මේ මතක තියාගෙන පොත්වල තියෙන කරුණු යන්තම් Tamanට තේරුණාට තමා සමුදේ දැක්කා නැහැ ওই කරුණු වල. කිසිවකව. ඒව සංඥා බලන්න. ඒව සංඥා බලන්න. එතකොට Tamanට තේරෙන්න ඕනේ මොන සමුදයක් ක්‍රියාත්මක වීම තුළින්ද මගේ సంతාණය තුළ මේ ධර්මතාවයන් ජනිත වුනේ. යම් කිසි හේතුවක් Taman දකිනා නම් ඒ හේතුව නිරුද්ධ වෙනකොට මේ සංඥාවට මොකද වෙන්නේ? Taman බලනකොට Tamanටම ප්‍රත්‍යක්ෂයෙන් පේනවා. සංඥාව නිසා සංඥාව ගැන දෙන හේතු නිසා සංඥාව ජනිත වුණා. හේතු නිරුද්ධ වෙනකොට මෙන්න සංඥාව කඩාගෙන හැදෙනවා. නිරුද්ධ වෙනවා. සංස්කාර ඇතිවීමේ හේතු තිබෙන විට සංස්කාර ජනිත වෙලා පහළ වෙලා ඇතිවීමෙන් නැතිවීමෙන් යනවා. සංස්කාර ඇතිවීමේ හේතු පැත්තකට ගිය විකසම සංස්කාර ස්කන්ධයක් කඩා හැලෙමින් නිරුද්ධ වෙනවා. මේ සිටිවිලි ධර්ම මම හෝ මගේ කියලා නැත්නම් මගේ ආත්මය කියලා යම් කිසි කෙනෙක් ග්‍රහණය කළා නම් මේ සංඥාවල මේ සංස්කාරවල යථා තත්ත්වයේ දක්නට නොහැකි අවිද්‍යාව පසුබිමින් ක්‍රියාත්මක වන නිසායි ඒ අය ඒ ආකාරයෙන් ග්‍රහණය කරන්නේ. එතකොට Tamanට තේරෙන්නට ඕනේ නැති වී ගිය මේ සංඥාවල නැති වී යන මේ සංස්කාරවල කවර දෙයක් නම් ශේෂ වෙනවද මම කියලා ආත්ම කියලා හෝ වෙන කවරාකාරකින් හෝ උපාදාන කිරීමට එවිට තමාට ප්‍රත්‍යස්ස වශයෙන් වැටෙනවා හේතුන් නිසා ඇති වෙන ඵල ධර්ම ඵල විනා මෙතන සත්‍යයක් නැතේ මමෙක් නැතේ ආත්මයක් නැතේ පුද්ගලෙක් නැතේ ජීවියෙක් නැතේ කියලා මේ අවබෝධය ලබාගත යුතුයි ප්‍රඥාව තුළින්. කෙසේතත් මේ විදිහට චිත්තානුපස්සනාවේ යථා තත්ත්වයේ දකිනකොට සිත නිසා තමා සංසාර දුකේ බින්දණන් ඉස්සලා දැක්කනේ අපි වේදනානුපස්සනාව දකින විට සංසාරයේ විදප දුක මේ විඳීම් මේ සංසාරික දුක් කොම බින්දේ සිටේ පැවැත්ම තියෙනස. සිතක් නැත්තම් කිසිම වේදනාවක් නැහැ. වේදනාවක් නැති පුද්ගලයෙක් ඉන්නවා නම් සත්‍යයක් ඉන්නවා නම් ලෝකේ ඒ අන් කිසි තැනක නෙවෙයි අසඤ්ඤතන්නේ පමණයි. සිත නැති කාය විතර තියෙන බක්ම ලෝකයක්. කල්ප 500ක් ආශ දෙනවා වෙහි තියෙන රූපස්කන්ධේ පමණ නමුත් කල්ප 500කට පසුව නැවත ප්‍රතිසම්පියගෙන දෙනවා. නැවත ඉදීම කොහේ හරි තැනක උපදිනවා සුභතියක නැවත අර නාම රූප ධර්ම ඔක්කොම දැනෙ පේනවා. කොත්තන ගියත් විඥානයේ පැවැත්මක් තියෙනවා නම් එතන දුකයි පවතින්නේ. ඒ ඒ සිතේ පැවැත්ම අබම ශ්‍රේණුවක කාලයකට තප්පරෙන් ලක්ෂයෙන් කෝටින් එක කාලයක්වත් නොපැවතිය යුතුයි කියන හැඟීම තමාගේ සිත තුළට ඇති වෙනවා නම් තමයි විඥානස්කන්ධය කෙරෙහි නිබ්බිදාව ඇතිවන්නේ. බුදුහාමුදුර දක්වනවානේ මේකම ධර්මයක් වූ බුද්ධානුස්සති භාවනා වැඩිම තුළින් ඒකාන්ත නිබ්බිදා ඒකාන්ත වශයෙන් කලකීමක් ඇති වෙනවා විරාගය නොයල්මක් ඇති වෙනවා ඒ වගේම කෙලෙස් නිරුද්ධ වෙලා උපසමාය සංසිඳී යනවා කියලා. ඒව නිකම් වචන මාත්‍ර වලින් දකින දේවල් නේ හදවත තුළින් ප්‍රත්‍යක්ෂ අවබෝධ තුළින් ඇති කරගත යුතු ධර්ම. මෙන්න මේ විදිහට කටයුතු කරනකොට ඒක අපි වැඩපු බුදුගුණ භාවනාව පාදක කරගෙන ඒහා මිශ්‍ර කරන ලබන චිත්තානුපස්සනාවක් වෙනවා. දැන් බහිනිතාම් වැදගත් කාරණා වූ ධම්මානුපස්සනාවට සතර සතිපට්ඨාන සූත්‍රය අවසාන වශයෙන් බුදුහමඳුරක් පස්සේ ධම්මානුපස්සනාවේ එතකොට එහිදී නීවරණ ගැන පළමුවෙන් අපි දත යුතුන්නේ. බුදුහාමුදුරනේ ඉවන් ගැන පස්වෙනි කතා කරන්නේ මේ කොටස් පහ ධම්මානුපස්සනා විස්තර කරන්නේ. අපි මේ ප්‍රායෝගික ඇසකින් බලන විට අපට තේරෙන ආකාරයෙන් මේ ධර්ම කරුණු හැම සූත්‍රයකින්ම ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට ඒ බුදුහාමුදුරන් පිළිවෙල දක්වා ඇති අනුපිළිවෙලින් තොර වෙන්නට පුළුවන් අපේ දේශනා. අපි දැන් බුදුගුණ භාවනා කරන විට තමාගේ සිත තුළ සන්තං ආජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ ආජ්ජත්තං කාමච්ඡන්தோ තී පජානාති අසන්තං ආජ්ජත්තං ව්‍යාපාද නීවරණං නත්ති මේ ආජ්ජත්තං ව්‍යාපාද නීවරණං තී පජානාති ආදී වශයෙන් දක්වනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම ඇතිනම් ඇති කියලා දකිනවා නැති විට නැති බව දකිනවා නොතිබුණු ඒ නීවරණ ධර්ම ඇති වුණාට පස්සේ ඇති උනායි කියලා දකිනවා තියෙන නීවරණ ධර්ම ප්‍රහාණය වුණාන් ප්‍රහාණය වූ බව දකිනවා. ඒ ප්‍රහාණය වූ නීවරණ ධර්ම කැවත නැවත කිසිදාක නූපදින ආකාරයෙන්ම නිරුද්ධ වුණා නම් ඒ බවක් දකිනවා. එතකොට තමයි මේ බුදුගුණ භාවනා කරන කාලයේ පරිච්ඡේදය තුළදී කාමච්ඡන්ද නීවරණය දැනුනේ නැහැ. ව්‍යාපාද නීවරණය දැනුනේ නැහැ. නිදිමතට යට වෙලා නිදිගියේ නැහැ. තීන මිද්ද නීවරණය දැනුනේ නැහැ. ඒ වගේම විචිකිච්ඡා නීවරණය සිතට පහළ වුණෙත් නැහැ. උද්දච්ච කුක්කුච්ච සිත එහාට දුවදුවා මෙහාට දුවදුවා සිත විසිරු විසිරි යන උද්දච්චයක් හෝ කුක්කුච්චක් පහළුණෙත් නැහැ. මේ නැති බව සමන් දකින්න ඕන තමන්ගේ సంతාණය තුළ මේ නිවන. එතකොට ජනිත වෙනවා ප්‍රීතියක්. මෙන්න මේ ප්‍රීතිය ජනිත කර ගැනීම සඳහා තමයි බුදුගුණ භාවනාව තුළින්ම ලැබෙන ප්‍රීතියකුත් තියෙනවා. බුදුගුණ භාවනාව තුළින් తాවකාලික වශයෙන් යටපත් වූ කෙලෙස් ගැන අවබෝධයක් ඇති වෙන ඇති වෙන විට ඇති වෙන ප්‍රීතියකුත් තියෙනවා. ඒ අවබෝධය තුළින් ඇති වෙන ප්‍රීතිය බුදුගුණ තුළ භාවනා වැඩිම තුළින් ඇති වෙන ප්‍රීතිය සුඛයට වඩා ගැඹුරු එකක්. තමාගේ సంతාණය තුළ රාගේ නැත්තම් දේශේ නැත්තම් මෝහේ නැත්තම් ගෑවිලාවක් නැත්තම් ගෑවෙන්නේවත් නැත්තම් ඒ දැස බලන විට බුදුහාමුදුරුවෝ දක්වන්නේ අත්‍යබික්කේ නිර්ාමිෂා නිර්ාමිෂ තරා පීතියත් බිකේ නිර්ාමිෂා නිර්ාමිෂ තරා සුඛාදී වශයෙන් නිර්ාමිෂ තරෝ පීතිය තියෙනවා මහ නිර්ාමිෂ තරෝ සුඛයක් තියෙනවා ආදී කරුණු ඒ කියන්නේ ඒවා මෙයට දෙන්නේ නැහැ කිව්වට එතකොට ඒ වේද ඒ නීවරණ නැති බව දකිනවා නිරාමිෂ ප්‍රීතියක් ඇතිවෙනවා තමාගේ సంతානය තුළ ප්‍රීති සම්බොද්ධංගය දැන් තිබෙනවා කියලා දැක්කේ දැන් බොද්ධංග භාවනාව වෙදෙන්නේ බුදුගුණ භාවනාව වඩවිට ඒකෙම සිටිහිය පවත්තාගෙන පවත්තාගෙන ගියා සති සම්බොද්ධංගය තමාගේ సంతානය තුළ දියුණු වුණා බුදුගුණ භාවනාව තුළින් ධම්මවිචේ සම්බොද්ධංගය ගිරව් කියන්නාසේ බුදුගුණ කියලා ලබන්නට පුළුවන් එකක් නෙවෙයි උන්වහන්සේගේ ඒ අපිට දුක්ඛ සත්‍ය පිළිසින් දැකේ කොහොමද සමුදය සත්‍ය පහණය කළේ කොහොමද අවිද්‍යාව නිරුද්ධ කළේ කොහොමද ආදී කරුණු දක්නා විට ධම්මවිචේ සම්බොජ්ජංග ක්‍රියාත්මකයි නැත්තම් උන්වහන්සේගේ ගුණ සිහිපත් කරන විට අපගේ මේ సంతාන තුර නාම නාමස්කන්ධ ධර්මයන් ඇති වී නැති යාම තමයි සිදුවෙන්නේ හා ප්‍රතිබද්ධ වූ රූපස්කන්ධයත් ඇති නැති යනවා කියලා දකිනවා නම් එතනත් ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇතිවන්නේ මේවා හේතුන් නිසා ඇති වෙනවා හේතුන් නැති වෙනකොට නැති වෙනවා මේවා අනිත්‍යයි නිරුද්ධයි අනාත්මයි කියලා දකිනකොට ධම්ම විචේ සම්බොධ්ජංගය ඇතිවන්නේ නිවාගේ සමාගයේ సంతාණය තුළ ඇති වුණා නම් ඇති වූ බව දකිනවා ඒ නිර්වාමස තීර්ථිය තවත් එතකොට වැඩි වෙනවා එතකොට සතිය ධම්මයේ දීර්ඝයක් මේ භාවනා කිරීමේදී අල්ලස භවෙන් කුසීත භවෙන් නිදකිර කරා කරපු භාවනාවක් නෙවෙයි ප්‍රබෝධයකින් ප්‍රබෝධවත් මනසකින් පිනා යන සිතකින් කර භාවනාවක් නම් නියමිත ගානට වීර්යය ඇති කළා ධික වීර්යයට සිතපත් කරගත්තේ නැහැ අති ලීන වූ ඉත කුසීත තත්ත්වයටපත් කරෙත් නැහැ මන්දගාමී වුණෙත් නැහැ අති අනුද්දේකාරී වුණෙත් නැහැ එතකොට තමයි තේරෙනවා වීර්ය සම්බොජ්ජංගය තමයි මේ සිතේ තියෙනවා කියලා. මේ සම්බොජ්ජංගයේ තියෙන දේ දකිනවා පස්සද්ධිය මේදී සිටේ සංසිඳීමක් දකිනවා තමන්ගේ සිත තුළ කෙලෙස් සංසිඳීම උපසමාය කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ අභිඥාව ඒකාන්ත නිබ්බිදා විරාගය නිරෝධය උපසමාය සංසිඳීම මේක තමයි පස්සද්ධි සම්බොජ්ජංගය කියන්නේ. මේ පස්සද්ධි සම්බොජ්ජංගය බුදුගුණ භාවනා තුළින් තමාගේ සිත තුළ ජනිත වුණොත් පමණයි දකින්න පුළුවන් වන්නේ. තමාගේ సంతානය තුළ සන්තං ආජ්ජත්තම් පස්සද්ධි සම්බොජ්ජංගං අත්මේ ආජ්ජත්තම් පස්සද්ධි සම්බොජ්ජංගෝති පජානාති කියලා දකින්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට සම්මාදේශිතේ සම්මාහිත භාවයක් ලැබලා තියෙනවා නම් බුදුගුණ භාවනා තුළින් ධ්‍යාන ලැබලා හරි විදර්ශනා භාවනා තුළින් මේ සමාධි මට්ටම් වලට සිත පැවැත්තිලා හරි තියෙනවා නම් සමාගයේ සමාධි සම්බොජ්ජංගයත් ලැබෙනවා කියලා දකින්නට පුළුවන්. මේ සියල්ලම අනිත්‍යයි සංස්කාර ධර්මනාත්මයි කියනකොටම සිත ඒ විදිහට සිතන විටම සිත උපේක්ෂාවටපත් වෙනවා උපේක්ෂා සම්බොජ්ජංගයතන වැඩෙනවා. මේ විදිහට සත්‍ය බොජ්ජංග ධර්මයන් සමාගයේ సంతානය තුළ දිනු ආකාරයේ දතේතේ බුදුන බහනා පිළින්. එහෙම දකින විට කවුද මේ සත්‍ය බොජ්ජංග ධර්මයන් ඇති කරගත්තේ? කාගේද මේ සත්‍ය බොජ්ජංග ධර්මයන්? නැත්තම් මේවා ඇතිවීමේ හේතු මොනවාද? මේවන් නැතිවන්නේ කෙසේසින්ද? මේවන් නැති ගියාට පස්සේ මොනවද ශේෂ මාත්‍රයක්වත් ඉතිරි වෙනවද? මේ ආදි කරුණු දකින්න ඕන. එහෙම දකිනකොට ඒ බොද්ධංග භාවනාවකුත් ඒ අතරතුරේ තේරෙනවා බුදුගුණ භාවනාව හා සම්බන්ධ වෙලා. ඊට පස්සේ කියන කරුණු දෙක තමයි තාම වැදගත්. පංචස්කන්ධ ධර්ම සහ චතුරාර්ය සත්‍ය ධර්මයන් වශයෙන් බුදුගුණ භාවනා දැකීම. දැන් මා කලින්ම කේවා මේ දේශනේ පටන් ගන්නා විටම වාගේ බුදුගුණ භාවනා වඩින්ද සංස්කාර ධර්ම රාශියක් ඇති ඇති නැති නැති යාම හැර වෙන කිසිවක් නැහැ. ඒ සංස්කාර ස්කන්ධේ පංචස්කන්ධේ සංස්කාර ස්කන්ධය ඇතිවීමක් නැතිවීමක්. ඇතිවීමින් නැතිවීම පවත්වාගෙන යනවා. බුදුගුණ භාවනා වඩින්ද චිත්තානුපස්සනාව ගැන කතා කරන විට මා කියවා මේ ආයත සිතක් පහළ වෙනවා කියලා බුදුගුණ අසනවා නම් තමන් සත්‍යයනා කරනවා නම් සෝත විඥානය සහ මනෝ විඥානය ඇති වෙන බුදුගුණ වෙන සිතනවා නම් මනෝ විඥාන ආදී ඒ විඥාන ස්කන්ධය ජනිත වීම බුදුගුණ පහළනා පහළ වෙන සංඥා පහළ වෙන ආකාරය කතා කළා ඒ සංඥා ස්කන්ධයේ පහළ වීම සංස්කාර පහළ වීම ගැන අපි කලින් කියවා ඒ සංස්කාර ස්කන්ධයේ පහළ වීම මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ බුලක් පහළ වී පහළ වෙවි නැත්නම් ඇති වෙමින් නැති වෙමින් යාමක් මේ සිදුවි සිදුවි යන්නේ මේ සිතට අනුකූල වන තමාගේ කයත් ක්‍රියාත්මකයි. චිත්තජ රූප තියෙනවා මේ දන්නවා සිනහ වුණාට පස්සේ තත්ත්වය කොහොමද තරහ ගියාට පස්සේ තත්ත්වය කොහොමද රාගයක් ඇති වුණාට පස්සේ තත්ත්වය කොහොමද ඊර්ෂ්‍යාවක් ඇති වෙනකොට තමන්ගේ මූණේ හිම ස්වરૂපය මොකද්ද? තමන්ගේ මූණ කැඩපතක් වගේ ලෝකයට පේනවා. මේ මනුස්ස කියවන්න පුළුවන් සත්‍යයක් තියෙන්න ඕනේ නැහැ. මූණෙන් කියන්න පුළුවන් මේ මනුස්සයා ඉන්නේ නුරුස්නාගතියක. මෙයා ඉන්නේ තරහගතියක. මෙයා ඉන්නේ තරහ සතරක ඉන්නේ දුකකින් ආදී කරුණු. මොකද සිත නිසා රූප කලාප වෙනස් වෙන නිසා. බුදුගුණ භාවනා වඩ විට ගීතාකාර සිතිවිලි පහළ වෙනකොට ඒ සිතිවිලි හා ප්‍රතිබද්ධිත වූ රූප කලාප ඇති වෙමින් නැති වෙමින් ගියා රූපස්කන්ධයේ පැවැත්මක් පැවතුණා. එතකොට බුදුගුණ භාවනා කියන්නේ පංචස්කන්ධයන්ගේ පැවැත්මක්. ඒ පංචස්කන්ධ ධර්ම බාහිර ලෝකේ නෙවෙයි පවතින අජ්ජත්තිකං වායිති අජ්ජත්තිකං වා ධම්මේසු ධම්මානුපස්සී යෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී යෙරති කියලා බුදු වචන රත්තරන්ව නෙවෙයි මිල කරන්නට බැරි බුදු වදන් මේවා දකින කෙනෙකුටයි ඒවැය තියෙන අගේ තේරෙන්නේ එතකොට Tamanට තේරෙනවා මේ බුදු ගුණ භාවනාව කරන විට ආධ්‍යාත්මික වශයෙන් තමාගේ సంతාණය තුල අධ්‍යාත්මික වශයෙන් මේ පංචස්කන්ධ ධර්ම ඇතිවිය ඇති නැති නැති යාමක් මේ සිදුවි සිදුවි සිදුවි සිදුවි එන්නේ මෙතෙක් වෙලා සිදුවුනෙත් ඒකයි ඉදිරියට සිදුවන්නෙත් ඒකයි දැන් කවුද මේ බුදුගුණ භාවනා කරන්නේ කරන විට මොකද්ද සිදුවන්නේ ඒ තමන්ගේම පංචස්කන්ධ ධර්ම ඇතිවිය ඇති නැති නැති යාමයි බුදු ගුණ භාවනාව තමන්ගේම පංචස්කන්ධ බුදු ගුණ භාවනා කරන්නේ තමන්ගේම පංචස්කන්ධ. ඒ දිව්‍ය අවස්ථා දෙකේදීම සිදුවන ක්‍රියාවලිය අධ්‍යාත්මික වූ පංචස්කන්ධ ධර්ම ඇතිවීමින් නැතිවීම යාම. තමන්ගේම පංචස්කන්ධ ධර්ම තමන්ගම අල්ලාගෙන කැරකෙනවා නමුත් ලෝක සත්‍යයට දකින්නට දැනේ කැරකීම. අවිද්‍යාවෙන් වැසිලා පරමාර්ථ ධර්මයේ පරමාර්ථ වශයෙන් මතු කරගන්නට බෑ. හදවත තුළින් දැකලා මතු කරලා දකින්නට පුළුවන් කෙනෙකුට පමණයි අප කීපේ සත්‍යතාවය වටහා ගත වෙයි කියන්නේ කවදා හරි දවසක මේ අයට වටහා ගත්තොත් එදාට පෙනේ මේ හැමෝම මොකද්ද මේ දෙඩිවි කිය. දේශනා කලේ කියන්නේ නැතුව සමහරු දෙඩිව්වා කියලා කියනවනේ අපට තේරෙන්නේ නැතිව. එහෙම තේරෙයි. එතකොටයි තේරෙන්නේ බුදු ගුණ භාවනාවකුත් නැහැ බුදු කෙනෙකුත් නැහැ බුදු ගුණ භාවනා කළ කෙනෙකුත් නැහැ හේතුන් මත ඇතිවී ඇතිවී නැති නැති යන රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ත්‍රයක් ඇතිවීමෙන් නැතිවීමෙන් නැවත ඇතිවීමෙන් නැවත නැතිවීමෙන් හේතුන් ඊට වෙනට ඇතිවීමෙන් හේතුන් නැතිවෙනට නැතිවීමෙන් යන ක්‍රියාදාමයක් මේ සිදුවන්නේ මම කියලා ග්‍රහණය කළා මගේ ආත්මය කියලා ග්‍රහණය කළා මගේ සම්මා සම්බුද්ධ රත්නය කියලා ග්‍රහණය කළා මගේ බුදු පියාණන් වහන්සේ කියලා ග්‍රහණය කළා මගේ බුදු මෑණියන් වහන්සේ කියලා ග්‍රහණය කළා මොනවද මේවා සියල්ලම තමාගේම සංස්කාර ස්කන්ධය සිටිවිලි ධර්ම වෙන කිසියක් නෙයි අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වන තාක්කල් මේවා උපාදාන කිරීමක් සිදු වෙනවා අල්ලා ගැනීමක් සිදු වෙනවා එතකොට මේ සිතවිලි මේ පංචස්කන්ධ ධර්ම බුදුගුණ භාවනා කරන විට තිබුණු පංචස්කන්ධ ධර්ම එකක්වත් ශේෂ නැතුව මේ විදිහට ලැබීලා. දැන් විනාඩි 5කට කලින් තිබුණු බුදුගුණ භාවනා කරන විට තිබුණු පංචස්කන්ධ ධර්ම එතනම නිද්දේලා ගිහිල්ලා. දැන් මේ පවස්නා වූ අජ්ජත්තික සංස්කාර ධර්ම අජ්ජත්තික සංස්කාර ධර්ම අරමුණු කරමින් සංස්කාර ධර්ම සංස්කාර ධර්ම වලම පැටලෙමින් කරන පැටලිල්ල තමා දකිනවා දකිනකොට දැන් තියෙන මේ පැටලිලි සංස්කාර පංචස්කන්ධ ධර්මත් මෙතනම නිරුද්ධ වෙනවා අලුත් පංචස්කන්ධ ධර්ම ඇති වෙනවා මෙතන මමෙක් කියලා ගන්නට දෙයක් කොහොම මෙතන ආත්මයක් කියලා ගන්නට ග්‍රහණය කරන්නට දෙයක් එහෙම ග්‍රහණය කළා නම් මොකද්ද මගේ ශිත තුළ පැවතෙන්නේ එහෙම දකිනකොට තේරෙන්නට ඕනේ අනේ මේ කර්ම මගේ සිත තුළ විද්‍යමාන වෙච්ච බව මේව ක්‍රියාත්මක වෙච්ච ආකාරය නිසිපරි දැක්කේ නැති මෝඩකම තිබුණානේ. මේ තියෙන්නේ මගේ හිත තුළ තියෙන මෝඩකම කියලා ඒ මෝඩකමේ අවිද්‍යාව දකින්නට පුළුවන් මේ විතර. අපි කියපු එක මතක් කරලා නිකදලා සිහිල්ලා සිහිපත් කිරීම තුළින් ඒ අවිද්‍යාව දැක්ක කියලා හැම හිතන්න දෙපා මෙයා හොඳද? එතකොට තමයි ඒ අවිද්‍යාව දකින්නේ ප්‍රඥා ඇසකින් ඒහා ඒහා සම්බන්ධ වූ ඒ පංචස්කන්ධ ධර්ම නිවී යාමක් ඉදෙන්දී සිදෙනවා මේවා අනිත්‍යයි අනිත්‍ය නිසාම නිරුද්ධ වී යනවා නිරුද්ධ වී ගියාට පසු ආත්ම කියලා ගන්නට කිසිම ශේෂ වෙන්නේ නැහැ කියන විට ඔය පංචස්කන්ධ ධර්ම නිවිලා හිත හිස්සී යනවා හිත හිස්සනවා කියන්නේ ශූන්‍යතාවයකටපත් වීම බුදුවන භාවනා තුළින් මේ ශූන්‍යතාවයේ දක්න විට දැන් චතුරාර්ය සත්‍ය ධර්මය දතිය යුතුයි ওই ශූන්‍යතාවය දැක්කාට පස්සේ බුදු ගුණ ඇත්තෙත් නැහැ. බුදුහාමුදුරුවෝ ඇත්තෙත් නැහැ. තමන්ගේ රූපය ඇත්තෙත් නැහැ. සිතවිලි ක්‍රියාත්මක වීමක් ඇත්තෙත් නැහැ. නිසල වූ සිතක් හිස්සෝ බවක් අරමුණු කරමින් ඔහේ පැවැත්මක් විනා කිසිවක් නැහැ. ඒක සාන්තයි, ඒක ප්‍රණීතයි, ඒක සංසිඳිලා ඒක සංසුන් වූ තත්ත්වයක්. මේ සංසිඳීගේ සංසුන් වූ සාන්ත වූ ප්‍රණීත වූ තත්ත්වය හා සංසන්දනය කළ බලන තමන්ගේ කලින් පැවති පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීම සැපද දුකක්ද කියලා. එහෙම බලනකොට Tamanටම පේනට ඕන මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීමමයි දුක්ඛ සත්‍ය කියලා. මේවා ඇතිවීමේ හේතුවක් තියෙනවා නම් ඒකමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා දකින්නට ඕන. මේ පංචස්කන්ධ ධර්මතාවකාලික වශයෙන් යටපත් වෙලා අරමුණු නොවි පවතින එක සාන්තයි ප්‍රණීතයි. ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ රූප නිරෝධය වේදනා සංඥා සංඛාර විඥාන එක විඥාන හැර අනිත් ධර්මයන්ගේ తాවකාලික වශයෙන් පහළ වෙන සියුම් ධර්මයන්ගේ නිරෝධයක් එතන තියෙනවා විඥාන මාත්‍රේ පැවැත්මහා ඒහා ප්‍රතිබද්ධ වූ සම්බන්ධිත වූ වේදනා සංඥා සංඛාර ආදී සිත ධර්ම ඊටාම් සියුම් වශයෙන් උත්ක්‍රියාත්මක වෙනවා. මතු පිට ඕලාරික තත්යන් ඔක්කොම සබ්බ සංඛාර සමතෝ තත්ත්වයටපත් වෙනවා. ඒතං සන්තං ඒතං පණේතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පරිපන්න සබ්බෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. එතෙන්දී නාම ධර්ම නිරුද්ධ වෙලා රූප ධර්ම නිරුද්ධ වෙලා. නමුත් නිවනට තමන්පත් වෙලා නැහැ කිසිම භාවයක සිට පවතින මේ කස්සස්කාර ධර්මයක් මම මගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරන්නට ශීශවන ඉතිරිවන එකම ධර්මතාවයේ මේක පමණයි මේකත් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත පවතිනවා නැති වෙනවා නමුත් මේ ඇතිවීම පැවතීම ඒකේ මේ ඉඳලා දකින්නට තරම් සියුම් ප්‍රඥාවක් තිබෙන කිසියෙක් මට මේ දක්වා පසුගිය අවුරුදු 30 තුළදීම හම්බෙලා නැහැ ඒක නිසා ඒක අනිත්‍ය බව දකින්න එක නැති වුණාට පස්සේ අනිත්‍යයට යනවා ඒක ආත්ම වශයෙන් ගන්නවා නම් එහෙම ඉතිරි වෙලා තියෙන එකම ධර්මය වූ ඒ දේ ආත්ම වශයෙන් ගත්තා නම් ඒක නිරුද්ධ වුණාට පසුව මොකක්ද ආත්ම වශයෙන් ගන්න දෙතරවන්නේ මොකක්ද මම වශයෙන් ගන්න දෙතරවන්නේ කියලා දකින්න දකිනකොටම ඒ ශිව ඔය හිස් භාවය නැති ගිය තව හිස් භාවයකට සිතපත් ඒ ශාන්ත වූ ප්‍රණීත වූ භාවය මේ ධර්මයක් මට එපා කියලා අතහැරලා නිවන ශාන්තයි නිවන මෙච්චරයි කියලා හිතනකොට නිවන පිටපත් වේවි ඒක නිරෝධ සත්‍යයේ නිරෝධ සත්‍ය දැකීමට මේ ආකාරයෙන් බුදුගුණ වැඩිම මාර්ග සත්‍ය කියලා අවබෝධ වේවි. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම තුළින් නිවන සාක්ෂාත් වෙනවා බුදුගුණ භාවනාව නිසිපරිදි චතුරාර්ය සත්‍යපට්ඨාන ධර්මයන් වැඩින ආකාරයෙන් වැඩුවා. ඉතින් මේවා සෑම දිනකටම කරන්නට පුළුවන් දේවල් නෙවෙයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේ බුදේලා අවුරුදු 2600කට පසු හරි මෙවැනි දේශනාවක් අපි ඉදිරිපත් කළා. ඉදිරිපත් කළේ කිසියම් නම් කිසිවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් වශයෙන් ප්‍රතිපත්ති පූජාවකින් පූජා කිරීමට. උන්වහන්සේ දැකපු ධර්මයි අපි මේ දකින්නේ. උන්වහන්සේ අවබෝධ කළ නිර්වාණ ධාතුවයි අපි මේ අවබෝධ කරන්නේ. උන්වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ අපි මේ ගමන් කරන්නේ. උන්වහන්සේ අද ලෝකේ පහළ වුණේ නැත්නම් එදා බුද්ධත්වයට පත් වුණේ නැත්නම් අද අපි සිටින්නේ කොයි ලෝකෙද කියන්නද දන්නේ මරණයෙන් පස්සේ කොයි ලෝකෙට යයිද කියන්නද දන්නේ නැහැ. මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙනකන් අසේ බුද්ධත්වේ ප්‍රාර්ථනා එනකොටන කෙනෙක් කොච්චර සංසාරක දුකක් තව ඉදිරියේ විඳින්න වෙයිද දන්නේ මේ සාවිසාර දුකක් නිමාදමු වේ සම්මා සම්බුද්ධ රත්නයේ ගුණ සිහිපත් කරන්නේ ඒදී පරමාර්ථ ධර්මයන් දැකලා පරමාර්ථ ධර්මයන්ගේ යථා තත්ත්වය අවබෝධ කරගෙන ඒවා ඉක්මවාම යන නිවනට සිතපත් කරගත්තොත් ඒ නිවනට සිතපත් කර ගැනීම ඒකාන්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේට කළ ඊහෙදම බුද්ධ පූජාවක් වනවා. ආමිෂ පූජා කෝටි ප්‍රකෝටි ගණක් කළාට වැඩිය ඒ පූජාව බුදුරජාණන් වහන්සේ අගයනවා නියතයි අද වැඩ සිටියානම් ඒකයි සත්‍යය. එතකොට මේ දේශනාව තුළදී අපි කරපු කරුණු වල කෙටි සාරාංශය ප්‍රකාශ කරන මේ දේශනාව දැන් නිම කරනවා. අපි ප්‍රකාශ කළේ බුදුගුණ භාවනාව තුළින් නිවන් ලබා ගත හැකි ආකාරයක් කරන කියනවා නැත්නම් ධ්‍යාන ලබාගත හැකි ආකාරයෙන් ප්‍රකාශ කරනවායි කියලා ඒවා සම්ප්‍රදායික අදහස් නෙවෙයි පොත්පත්වල සඳහන් වෙන කරුණු නෙවෙයි කිසියෙක් කියන දේවල් අපට ඇහෙන කලින් දේවල් කියවන්නට ලැබෙන දේවල් නෙවෙයි සමාහයට. අපේ අර කලින් දේශනාවක් තිබුණා ඒක අහපු කෙනෙක් නම් ඕක ටිකක් මතක තියාගන්න කියාවේ ඉච්චරයි. එතකොට මේ කරුණු තුලිදී තෙලින්ම දතේ දුවන්නේ බුදුගුණ භාවනා වඩේට හෝ බුදුහාමුදුර ගැන සිහිපත් කරන විට තමාගේ චිත්ත සංස්කාර ධර්ම ඇති වී නැතිවීමක් කර වෙන කිසිවක් නැහැ මේක මුළු විශ්වයටම පොදු ධර්මතාවයක්. සමාගයේ සූකේ තුල සමාගයේ සිත තුල ලෝකයක් පවතින්නේ සිතවිලි ඇතිවීම තුලින් පමණයි. සිත නැත්නම් ලෝකයක් නැහැ. චිත්තේන නියති ලෝකෝ චිත්තස්ස පරිකසති. සිතින්ම ලෝකය ඇදගෙන යනවා. සිතින්ම ලෝකය දාන කරප කරනවා සත්තු. එහෙම තමයි බුදුහාමුදුරු දේශනා කළේ. ඉතින් ඒව වචන මාත්‍ර නෙවෙයි ගැඹුරින් දකින්න. දකිනකොට තමයි තේරෙවි ඒ කතාව. එතකොට ඒ ඒදී ඊට පස්සේ සතර සත්පට්ඨාන ධර්මයන් වැඩි යුතු ආකාරයේ ප්‍රකාශ කළේ පළමුවෙන් වේදනානුපස්නාව ගන්නවා වේදනාව යථා තත්ත්වය දකිනවා අනිත්‍ය නිරෝධය ආදී කරුණු දකිනවා ඊට පස්සේ චිත්තානුපස්සනාව ගන්නේ චිත්තානුපස්සනාවේදී මා කතා කළේ නෑ බුදුහාමුදුරුවෝ චිත්තානුපස්සනාවේදී කොටස් 16ක් ප්‍රකාශ කරලා සලාගම් වාචිත්තං සදෝ සම්මාචිත්තං වීතදාන දීතන දෝසමිය සදෝ සම්මාචිත්තං සමෝහං වාචිත්තං රාග දෝෂ මෝහ සහිත සංකිට්ඨං වාචිත්තං වික්කිට්ඨං වාචිත්තං සංකිට්ඨ හැකුණුසික විසුරුසික මේ එකක්වත් බුදුගුණ භාවනාවේ නැති බවක් දැකියනවා නම් ඒක බඩා හොඳයි ඒදී සම්මාහිත සිතක් තමයි ඇතිවන්නේ සමාහිතං චිත්තං සමාහිතං සමාධිමත් සිතක් තියෙන්නේ ඒ සමාධිමත් සිතේ தත්ත්වය තමයි අපි ඒදී ප්‍රකාශ කරන්නේ. එතකොට ඒකෙදිත් ඒ සිතේ ස්වરૂපය දකින්නට ඕන සිත ඇතිවීම නැතිවීම ඇතිවීමේ හේතු නැතිවීමේ හේතු ඒවා අනිත්‍ය ඒ වගේම නිරුද්ධ වී යන සානානුභව. ඊට පස්සේ ධම්මානුපස්සනා ධම්මානුපස්සනාවේදී පළමුවෙන්ම නීවරණ නැති බව තේරුම් ගන්න ඒකෙන්දී ඇති වෙන පීතිය තව තවත් උපනංවා ගැනීම සඳහා සතිය දියුණු වී ඇති ආකාරය ධම්මවිචේ වැඩි ආකාරය එතකොට පීතිය තවත් දුර දීර්ඝ සම්මතයෙන් පැවතු ආකාරය එතකොට පීතිය තවත් වැඩි වෙනවා ඒ පීතිය නිසාම සිතේ සමාධිය ඇති වෙනවා පස්සබ්බකාරෝ සුඛං වේදී සුඛනෝ චිත්ත සමාධියති කියලායි බුදුහාමුදුරුවෝ දක්වන්නේ මෙන්න මේ සමාධිමත් සිත විදර්ශනා ඇසකින් ඇති කරගත් වූ ඒ සමාධිමත් සිත තුළින් තමයි සමාහිතෝ යථාභූතම් පජාන සමාධිමත් සිතින් තමයි ඇත්ත ඇතියෙන් දකින්නේ ඇත්ත ඇතියෙන් දකින විට තමයි පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම හැර වෙන කිසිවක් මෙතන නැහැ කියලා දකින්නේ. ඒ පංචස්කන්ධ ධර්ම මේ මේ හේතු නිසා ඇතිලා මේ මේ හේතු නැති වෙනව නැති වෙනවා නැති යන පංචස්කන්ධ ධර්ම වල කිසිවක් ශේෂ වන්නේ සියල්ලම අනිත්‍ය සියල්ලම නිරුද්ධ වී යනවා. මෙතන ආත්ම වශයෙන් හෝ මම වශයෙන් හෝ සත්පුද්ගල වශයෙන් හෝ ගැනීමට කිසිවක් ශේෂ වන්නේ නැහැ කියන නේද කියන අවබෝධය ඇති වෙනට ශූන්‍යතාවයකට සිතපත් වීමක් සහ එහිදී චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීමෙන් ශූන්‍යතාවයේ ඉක්මවා යාමනුත් නිවන සිතපත් වීමක් ගැනයි අපි ප්‍රකාශ කරන්නේ. ඊටාම කෙටි සරල සාරාංශය. හොඳයි ඒ විදිහට කටයුතු කිරීමෙන් තුළින් මේ අයටත් නිවන් සුලභා ගැනීමට වාසනාව සම්පූර්ණ උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව මම දැන් නිම කරනවා. දිව්‍යම් බ්‍රහ්මයන් සත්‍ය සීල ලෝකවාසී සත්‍යයන් දැන් අපි පින්දෙමු. ආකාශට්ටාරි බුම්මට්ටා දේවා බ්‍රහ්මමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා පාපුනන්තෝ සිවම් පදන්න ආකාශට්ටාරි බුම්මට්ටා දේවා බ්‍රහ්මමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණ රක්ඛන්තුමා සදා ආකාශට්ටාරි බුම්මට්ටා දේවා නාගමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා පාපුනන්තෝ සිවම් පදම් ප්‍රාර්ථනා කරන්නේ ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා මහන් හොතු සම්බුද්ධා පමුච්චතු මේ කළ කුසසන්තේ මේට නිවන සැනසීමට වාසනා චතුරාර්ය සත්‍ය උදා වේවා අභිවාදන සේරිස්ස නිච්ඡං උද්ධාප්චායනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඥාතේ සමිඤ්ඤතු සපත්තේ වානිවසල බේවා